නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදුහිමි සරණයමි නමස්කාර වේවා දම්රුවනට සැමදා සදහම් සරණයාමි නමස්කාරවේවා සඟරුවනට සැමදා මහා සංග සරණයාමි නමස්කාරවේවා තුනුරුවනට සැමදාතිසාරණ සරණයමි සාදු සාදු සාදු වාසනාවන්ත පින්වතුනි අද දවසේ අපි වෙනද වගේම අපේ ජීවිතවලට ඉතාමත් වැදගත් ධර්ම දේශනාවක් උදෑසනින්ම ශ්‍රවණය කරන්නයි සූදානම් වෙන්නේ. ඔබ දන්නවා අපි උදේවරුේ කතා කරන්නේ සතර සතිපට්ඨානය ගැන. දැන් අපි කතා කරා කායානුපස්සනාව තුළ ආනාපාන සතිය වඩන හැටි අපි දීර්ඝ වශයෙන් කතා කරලා තියෙනවා. ඊළඟට මරණ සති භාවනාව වඩන හැටිත් අපි කතා කරලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි අසුබ භාවනාව නවසීවතික භාවනාව මෛත්‍රී භාවනාව මේ වගේ භාවනාවලුත් අපි කතා කරා. තව කායනුපස්සනායේ කොටස් කීපයක් තියෙනවා. ඊට කලින් මම කල්පනා කරා ඊ타මත්ම වැදගත් තවත් කොටසක් සතිපට්ඨානය තුල අද කතා කරන්න. ඒ තමයි අපේ හිත ගැන. චිත්තානුපස්සනා කොටස. දැන් පිංගතුනේ දවසක් බුදුරජාණන් වහන්සේගෙන් එක්තරා බ්‍රාහ්මණෙක් අහනවා මේ ඇසට කනට නාසයට දිවට කයට තියෙන රැකවරණේ පිළිසරණ කුමක්ද කියලා. ඒ වෙලේ බුදුරජාණන් වහන්සේ දීපු පිළිතුර තමයි බ්‍රාහ්මණය ඇස මනස පිළිසරණ කරගෙන කියව පවතින්නේ. කනත් මනස පිලිසරණ කරගෙනයි කියව පවතින්නේ. නාසියත් මනස පිලිසරණ කරගෙන පවතිනවා. දිවත් මනස පිලිසරණ කරගෙන පවතිනවා. කය පවතින්නේත් මනස පිලිසරණ කරගෙන. දැන් ඒ නිසායි අපි ඇහෙන් දැකපු දෙයක් අපිට ඕනෙම දවසක මතක් කරන්න පුළුවන්. මං අසවල්දී දැකලා තියෙනවා. මේ අසවලානේ. මේක මම මීට කාලයකට කලින් මේ විදිහට දැක්කේ. දැන් මෙයා වෙනස් වෙලා. අපිට එතකොට ඇහෙන් දැකපු දේවල් ආයි සිහි කර කර මතකයට ගන්න පුළුවන් ඇස මනස පිළිසරණ කරගෙන පවතින නිසායි. ඊළඟට කණෙන් අපි අහපු ශබ්ද සමහර විට අවුරුදු ගානකට කලින් කතාබස් කරපු දේවල් මතක් කරනවා. අසවලා මට මෙහෙම කියලා තියෙනවා. මීට කලින් අපි මේ වගේ කතා කරා. සමහර විට අවුරුදු ගණනාවකට කලින් කියපු කරපු දේවල් කණින් අහපු දේවල් මතකයේ තියෙනවා. එහෙනම් කන මනස පිළිසරණ කරගෙනයි පවතින්නේ. නාසයට දැනෙච්ච දේවලුත් ඒ වගේ. අපිට මතක් කරලා ගන්න පුළුවන්. සිහි කරන්න පුළුවන්. කාපු බීපු දේවල් දිවට දැනෙච්ච රස ඒත් සිහි කරන්න පුළුවන්. කයට විඳපු ස්පර්ශත් සිහි කරන්න පුළුවන්. එතකොට ඇස, කන, නාසය, දිව, කය කියන මේ පංච ඉන්ද්‍රියන් මනස පිළිසරණ කරගෙන තමයි පවතින්නේ. ඊළඟට විශේෂ දෙයක් දැනගන්න ඕනේ බුදුරජාණන් වහන්සේ වදාලා මේ පංච ඉන්ද්‍රයන්ට මනස පිළිසරණ කරගෙන පැවතුනත් වෙන වෙනම ගෝචර විෂයන් තමයි පංච ඉන්ද්‍රියන් තුල පවතින්නේ. ඇසට ගෝචර වෙන්නේ මොනවද? රූප. කනට ගෝචර වෙන්නේ ශබ්ද. නාසයට ගෝචර වෙන්නේ ගඳ සුවඳ. දිවට ගෝචර වෙන්නේ රස. කයට ගෝචර වෙන්නේ පහස. එතකොට මේ වෙන වෙනම ගෝචර විෂයන් රූප, ශබ්ද, ගඳ සුවඳ, රස, පහස මේ ඔක්කොම අනුභව කරන්නේ කුමක්ද? මනසින්. මනසින් ඒ සියල්ල අනුභව කරනවා කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වලා දුන්නා. එතකොට මනස තුල අපි අරමුණු හැටියට මේ රඳවාගෙන කල්පනා කර කර ඒ තුන සමහර විට තව තවත් සිහින ලෝක ගොඩනග නගා ඉන්නේ සමහර විට ඇහෙන් දෙකපු දේවල් ගැන කනෙන් අහපු දේවල් නාසයට දැනෙච්ච කයට දැනෙච්ච දිවට දැනෙච්ච දේවල් ඔබ හොඳට කල්පනා කරලා බලන්න මේ ලෝකේ මේ විශ්වය තුල යම් කිසි දෙයක් ගැන අපි මනසෙන් කල්පනා කරා නම් යමක් ගැන සිහි කරලා තියෙනවා ඒ සෑම දෙයක්ම එක්ක ඇහැ ඔස්සේ දැකලා ගත්ත අරමුණක්. එක්ක කන ඔස්සේ අහලා ගත්ත අරමුණක්. එක්ක නාසයෙන් දැනෙච්ච ගඳ සුවඳක් ගැන. එක්ක දිවට දැනෙච්ච රසයක්. එක්ක කයට දැනෙච්ච පහසක්. එක්ක මේ පහම මුල් කරගෙන ගොඩනගාගත්ත ලෝකයක් ගැන. හොඳට බලන්න. අපි කල්පනා කරන සෑම දෙයක්ම මේ ඉන්ද්‍රිය පහෙන් ගත්ත අරමුණක් හෝ ඒ අරමුණු මුල් කරගෙන අපේ මනසේ අපි මවාගත්ත චිත්ත රූපයක් ගැන තමයි කල්පනා කර කර ඉඳලා තියෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේගෙන් ඊළඟට ඒ බ්‍රාහ්මණය අහනවා දැන් ඇස කන නාසය දිව කයට පිලිසරණ මනස නම් මනසටත් පිලිසරණක් තියෙන්න ඕනේ. මනසට තියෙන පිලිසරණ මොකක්ද ඇහුවා? බුදුරජාණන් වහන්සේ වදාලා මනසට තියෙන පිලිසරණ සිහිය. සතිය. එතකොට මනසට තියෙන පිළිසරණ තමයි සිහිය. ඇසෙන් ගන්න දේවලුත් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් මේ ගත්ත දේවල් ඔක්කොම අනුභව කරගෙන ඒ ඔස්සේ ලෝකයක් ගොඩනගාගෙන ඉන්න මනස සිහිය තමයි පිළිසරණ කරගෙන පවතින. එතකොට පින්වතුනි ඔබ අහලා තියෙනවා සාමාන්‍ය මනුස්ස ජීවිතයක වැදගත්ම දේ බවට පත් වෙන්නේ මොකද්ද? සිහිය. එතකොට හිත තමයි කයට වඩා හිත තමයි බලවත්ම සිතේ රැකවරණේ සිහිය. දැන් අපි ගත්තොත් සිහිය කියන එක මේ ලෝකේ ඕනම සතෙකුට, මිනිස්සෙකුට, දෙවි කෙනෙකුට තියෙනවා. දැන් අපි ගත්තොත් තිරිසන් සත්තු ඉන්නවා. සිහියක් තියනවද නැද්ද? තියෙනවා. සමහර විට ගෙදර මිනිස්සු අඳුරනවා. කන්න බොන්න දීපහම දන්නවා. එතකොට කොහේ හරි ওই රස්ති ආදුවේ ගහලා ඇවිල්ලා ආයෙ ගියේ හොයාගෙන එන්න තේරෙනවා. එතකොට යම් කිසි සිහියක් කල්පනාවක් තියෙනවා. නමුත් ඒ සිහිය පිහිටවලා දියුණු කරන්න බෑ. ඒ දියුණු කරන ක්‍රමේ දන්නේ නැහැ. ඒ ක්‍රමයට පැමිණෙන්න පුළුවන් හැකියාවක් නැහැ. සිහිය පිහිටවන්න බෑ. අන්න එතකොට යම් කිසි සිහියක් පැවතුනාද ඒ සිහිය ඒ විදිහටම තියෙනවා මිසක් තිරිසන් සතෙකුට දියුණු කරගන්න බෑ. සමහර විට පිරිහිලා යනවා. ඊළඟට අපි ගත්තොත් പ്രേත ලෝකේ പ്രേතේනුත් ඒ වගේ තමයි. මැරුණට පස්සේ තමන්ගේ ඥාතීන් හොයාගෙන එනවා. තිරෝ කුඩ්ඩ කියලා සූත්‍රයක් තියෙනවා. പ്രേතවත්වෙත් තියෙනවා. කුද්දක නිකායේ කුද්දක පාඨවලත් තියෙනවා මේ සූත්‍රය. ඒකෙදි බුදුරජාණන් වහන්සේ වදාලා මිය පරලෝ ගියාට පස්සේ പ്രേත ලෝකයේ ඉපදින ඥාතීන් තමන්ගේ දූ දරුවෝ බිරින්දෑවරු දරුවෝ ඉන්න ගෙවල් හොයාගෙන අහපව් වෙනවා. ඇවිදින් බුදුරජාණන් වහන්සේ වදාළ එක්ක බිත්තියට එහා පැත්තෙන් හිටගෙන ඉන්නවා ගේ දිහා බලාගෙන. එක්ක බිත්තිය මුල්ලේ හිටගෙන ඉන්නවා. එහෙම නැත්නම් දොර මුල්ලේ ඉඳන් බලාගෙන ඉන්නවා. එහෙමත් නැත්නම් ගෙට ආසන්නයේ තියෙන තුම්මන් හන්දියක හතරමන් හන්දියක ඉඳන් ගිය දිහා බලාගෙන ඉන්නවා. බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි gedara මිනිස්සු සමහර විට අර අය හම්බ කරපු දේවල් වලින් හොඳට කනවා බොනවා විනෝද වෙනවා සතුටු වෙමින් ජීවත් වෙනවා. අර අයගේ තියෙන අකුසලයේ නිසා මිය පරලොව ගිය අයගේ නිකන්වත් කල්පනා වෙන්නේ නැහැ කියන අනේ මේ අයට දානයක්වත් දීලා පින් අනුමෝදන් කරන්න ඕනේ. මේ අය නිසා නේද අපි ජීවත් වෙන්නේ කියලා මිය පරලොව ගිය අය ගැන නිකන්වත් හිතෙන්නේ නැහැ කියනවා. බුදුරජාණන් වහන්සේ වදාලා එතකොට මොකද කරන්නේ? අර මිය පරලෝ ගිහින් പ്രേත ලෝකේ ඉඳන් ඇවිත් ඉන්න ඥාතීන් අර අය දිහා බලලා ද්වේෂ කරන්න පටන් ගන්නවා. මුන් මගේ දේවල් වලින් කාලා බීලා ඉන්නවා. නිකන්වත් මට පින් අනුමෝදන් කරන්නේ නැහැ කියලා සමහර විට ද්වේෂෙන් වෛර කරලා ඔන්න කලදර කරන්න පටන් ගන්නවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ සමහරු ඉන්නවා කල්පනා කරනවා. අනේ අපේ දෙමව්පියෝ මේ අය හරි හම්බ කරපු දේවල් වලින් නේද අපි මේ මේ ජීවත් වෙන්නේ. මේ අය මිය පරලෝ ගියාට පස්සේ පින් අනුමෝදන් කරන්න ඕන කියලා කල්පනා කරලා දන්පැන් පූජා කරලා පින් අනුමෝදන් කරනවා. අන්න එතකොට බුදුරජාණන් වහන්සේ වදාළේ ඥාතිනුත් මොකද කරන්නේ? പ്രേත ලෝකේන ඥාතීන් පවා ආශිර්වාද කරනවා. manuss ලෝකේ ඉන්න අයට මේ අයත් අපිත් සිහිපත් කරලා අපට පින් අනුමෝදන් කරා ඒ අය සුවපත් වේවා කියලා ප්‍රේත ලෝකේ ඉඳන් ආශිර්වාද කරනවා. ඉතින් ඒ නිසා එතකොට බලන්න ප්‍රේතේ වුණත් තමන්ගේ ගෙවල් හොයාගෙන ඉනවා දූ දරුවා හඳුන ගන්නවා. ඒ නිවෙස් හොයාගෙන ඉන්න තරම් සිහියක් කල්පනාවක් තියෙනවා. ඊළඟට නිරිසතුන් බලන්න නිරේ උපදින ඔබ අහලා ඇති දේවදූත සූත්‍රය. අන්නේ දේශනාවේ තියෙනවා නිරේ උපත කරා ගියාට පස්සේ ඉස්සරලාම යම රජුරු ප්‍රශ්න අහලා අහලා සිහි කරවනවා. නුඹ manuss ලෝකේ කරපු මේ මේ වගේ අකුසල කර්මයක් නිසායි මෙහි ඉපදුනේ. නුඹේ අම්මා කරපු කර්ම ගෙවන්නාව නෙවෙයි. තාත්තා කරපු පව් ගෙවන්නාව නෙවෙයි. ඥාති හිත මිත්‍රාදීන් කරපු කර්ම ගෙවන්නාවත් නෙවෙයි. නුඹ විසින්ම කරගත්ත මේ මේ වගේ අකුසල වල විපාක නිසායි මෙහි ආවේ කියලා සිහි කරලා දෙනවා. එතකොට සිහියක් තියෙනවද නැද්ද? තියෙනවා. නමුත් සිහිය දියුණු කරන්න බෑ මේ ලෝකවල. අන්න ඒ නිසා ඒවට අපායන් කිය. ඊළඟට manuss ලෝකේ තියෙන විශේෂත්වය තමයි අපට තියෙන සිහිය දියුණු කරන්න පුළුවන්. අපේ මනසට රැකවරණයක් පිණිස පවතින සිහිය දියුණු කරන්න පුළුවන්කම තියෙනවා. ඒ දියුණු කරන්න ක්‍රම හතරක් බුදුරජාණන් වහන්සේ පෙන්වලා දුන්නා. ඒ තමයි කායානුපස්සනාව ඔස්සේ සිහිය දියුණු කරන්න පුළුවන්. ඊළඟට හිත කෙරෙහිම සිහිය පිහිටවල හිතට රැකවරණය පිණිස පවතින සිහිය දියුණු කරන්න පුළුවන්. ඒකට කියනවා චිත්තානුපස්සන. ඊළඟට විදීම් කෙරෙහි සිහිය පිහිටවල සිහිය දියුණු කරන වේදනානුපස්සන. ඊළඟට ධර්මයන් කෙරෙහි සිහිය පිහිටවල ඒ ධර්මයන් නුවණින් විමසමින් සිහිය දියුණු කරන. ඒකට ධම්මානුපස්සන. අපි සරලව මේ විදිහට තේරුම් ගමු. එතකොට දෙවිවරුන්ට මීට වඩා ප්‍රබලව සිහිය දියුණු කිරීමේ හැකියාවක් තියෙනවා. ඉතින් දැන් අපි සිහිය ගැන කතා කරා. අපේ හිතේ මේ එන අරමුණු පාලනයකට ලක් කරන්න පුළුවන් ක්‍රම බුදුරජාණන් වහන්සේ පෙන්වලා දුන්නා. දැන් අපි ගමු යම් කිසි මේ අපි ගමු ගේට්ටුවක් තියනවා කියලා. මේ ගේට්ටුව ළඟ ඉන්නවා හොඳ සිහිනුවන තියෙන දොරටු පාලකයෙක් ඉන්න. ඒ කියන්නේ ආරක්ෂකයෙක්. එතන මුරකාරයෙක් ඉන්නවා. ඒ කෙනා හොඳ සිහියෙන් කල්පනාවෙන් ඉන්නවනම් එතනින් හොර හතුරන්ට ඇතුල් වෙන්න පුළුවන්ද? අමාරුයි. පුළුවන්කමක් නැහැ. ඒ කෙනා හොඳට සිහියෙන් ඉන්නවනම් නිරන්තරයෙන් කල්පනාවෙන් ඉන්නවනම් ඒ ඇතුල් වෙන අයත් පිට වෙන අයත් ගැන හොඳ විමසිල්ලෙන් ඉන්නවනම් හොරෙකුට හතුරෙකුට ඇතුල් වෙලා විනාශයක් අනතුරක් කරන්න පුළුවන් කමක් නැහැ. අන්න ඒ වගේ තමයි සිහිය. අපේ හිතට ඇතුල් වෙන සෑම අරමුණක් කෙරෙහිම හොඳ සිහියෙන් ඉන්න කෙනා හරියට ආරක්ෂකෙක් වගේ. එයා ඇතුල් වෙන සෑම අරමුණකම යහපත අයහපත හොඳට නුවණින් විමසලා බලනවා. මේ ඇතුල් වෙන අරමුණ පැවැත්වීම තුළ තමාට යහපත පිණිස පවතිනවද? මේ සිතට ඇතුල් වෙච්ච අරමුණ පැවැත්වීම තුළ අන් අයට යහපත පිණිස පවතිනවද? තමාගේ දුක් කෙලවර කිරීම පිණිස පවතිනවද? ඊළඟට තමන්ට සංසාර දුකින් නිදහස් වීම පිණිස හේතු වෙනවද? දුක පිණිසද පවතින්නේ? පීඩාව පිණිසද පවතින්නේ කියලා සෑම අරමුණක් කෙරෙහිම හොඳ විමසිල්ලෙන් ඉන්නවා. විමසිල්ලෙන් බලාගෙන ඉදිද්දී ඒ අයට අරමුණු දෙපැත්තකට බෙදන්න පුළුවන්කම තියෙනවා. එකක් තමයි තමන්ට යහපත පිණිස පවතින කුසල අරමුණු හැටියට හිතට ඇතුල් වෙන අරමුණු බෙදන්න පුළුවන්. ඊළඟට බෙදන්න පුළුවන් තමාටත් අන් අයටත් අයහපත පිණිස දුක පිණිස පවතින අකුසල අරමුණු හැටියට බෙදන්න පුළුවන්. එතකොට අපේ හිතට මේ ඇහැ ඔස්සේ හෝ කන ඔස්සේ නාසය දිව කය මේ සෑම දෙයක් ඔස්සේම මනසට ගලාගෙන එන අරමුණක් තියෙනවනේ. ඒ සෑම අරමුණක්ම දැන් කණ්ඩායම් දෙකකට බෙදෙනවා. එකක් තමයි කුසල් යහපත් දේවල් හොඳ දේවල් හැටියට ගන්න පුළුවන් දේවල් තියෙනවා. ඒ කුසල අරමුණු තුලින් තමාටත් යහපත පිණිස පවතිනවා අන් අයටත් යහපත පිණිස පවතිනවා තමාට දුකින් නිදහස් වීම පිණිස ඊළඟ සසර දුක් නිමා කිරීම පිණිස පවතිනවා. ඊළඟට හිතට ගලාගෙන එන අරමුණු තියෙනවා ඒවා අකුසල්. ඒවා තමාටත් අයහපත්, අන් අයටත් අයහපත්. පීඩාව පිණිස දුක පිණිස පවතින අරමුණු. දැන් අපි බලමු මොනවද මේ අරමුණු කියලා. බුදුරජාණන් වහන්සේ මේ හිතට එන අරමුණු කොටස් දෙකකට බෙදලා වෙන් කරලා හඳුනගෙන අකුසල් බැහැර කරලා කුසල අරමුණු පවත්වන්න ඉතාම ලස්සන දේශනාවක් පෙන්වලා දීලා තිනවා මජ්ක්‍ධිම නිකායේ. ඒ දේශනාව මතකද? ද්වේදා විතක්ක සූත්‍රය කියලා. අරමුණු දෙකොටසකට බෙදා හොඳට නුවණින් තේරුම් ගැනීම ගැන වදාළ ද්වේදා විතක්ක සූත්‍රය. අන්න ඒකෙදි බුදුරජාණන් වහන්සේ වදාළ මේ හිත ගැන හොඳ සිහි නුවණින් ඉන්න කෙනා හිතට ඇතුල් වෙන අරමුණු හඳුන ගන්නවා. දැන් මේ අද මේ කරන දේශනාව ගැන හොඳ අවධානයෙන් ඉඳලා තමන්ගේ හිතට මේ අරමුණු ඇතුල් වෙනවද තමන් කොහොමද මේ අරමුණු තේරුම් ගන්න කියලා හොඳ සිහිනුවණින් තේරුම් ගන්නට ඕන. බුදුරජාණන් වහන්සේ පෙන්ලා දුන්නා ඔන්න අපේ හිතට ඇතුල් වෙනවා රාග සහිත අරමුණක් ඇතුල් වෙනවා. දැන් කුසලයක්ද අකුසලයක්ද? අකුසලයක්. එතකොට රාග ද්වේෂ මෝහ කියන අකුසල ගණයට වැටෙනවා. රාගී අරමුණක් මතු වුණාට පස්සේ ඒ කෙනා හොඳ සිහිනුවණින් ඉඳලා තේරුම් ගත්තේ නැත්නම් මොකද වෙන්නේ? රාග සහිතේ නිමිත්ත තුල ඒ සුබ නිමිත්ත තුල යා අයෝනිසෝ මනසිකාරයේ දෙන්න පටන් ගන්නවා. එතකොට සිහිනුවණින් අඳුනගත්තේ නැති කෙනා ඒ සුබ නිමිත්ත සතුටින් පිළි අරගෙන ඒ තුල අයෝනිසෝ මනසිකාරයේ දෙනවා. අයෝනිසෝ මනසිකාරයේ දෙද්දී නූපන් රාගය උපදිනවා. උපන් රාගය වර්ධනය වෙලා යනවා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාළ ඒ වගේ නිමිත්තක් එද්දී ආ කල්පනා කරනවා මේ රාග සහිත සිත මට යහපත පිණිස පවතිනවද? අන් අයට යහපත පිණිස පවතිනවද? නැහැ. ඊළඟට තමාට මේ පීඩා පිණිසද පවතින්නේ කියලා කල්පනා කරපුවාම පීඩා පිණිස පවතිනවා. තමන්ට දුක පිණිස පවතිනවා. තමන්ට අනර්ථය පිණිස පවතිනවා. සසර දුක් නිමා කිරීම පිණිස ඒ අරමුණ හේතු වෙන්නේ නැහැ. එතකොට මොකද කරන්න ඕනේ ඒ අරමුණට? වීරියෙන් යුක්තව ඒ අරමුණ ප්‍රහාණය කිරීම පිණිස මහන්සි ගන්නට ඕනේ. අන්න එතකොට අරමුණ බෙදලා ගත්තා. අකුසල පක්ෂයට වැටෙනවා කියලා තමන් තේරුම් ගත්තා. තමන් විසින්ම මැනලා. එතකොට අකුසල් කියලා තේරුම් ගත්තට පස්සේ අරමුණ ප්‍රහාණය කිරීම පිණිස වීරිය කරනවා. අන්න ඒ විදිහටයි හිතට එන අරමුණු හොඳ සිහියෙන් අඳුන ගන්න. ඊළඟට හිතට එනවා වීතරාගී අරමුණ. ඒ කියන්නේ හොඳ වීතරාගී රාගේ ප්‍රහාණය වී ගිය මේ කාමයන්ගේ ආදීනව ගැන සිහි කරපු මේ Tamanටත් යහපත පිණිස පවතින අන් අයටත් යහපත පිණිස පවතින සිතුවිලි හිතට ඇතුල් වෙනවා. එතකොට හොද සිහිනුවණින් ඉන්න කෙනා දන්නවා මේ සිතුවිලි මටත් යහපත පිණිස හේතු වෙනවා. අන් අයට යහපත පිණිස හේතු වෙනවා. සසර දුක් නිමා කිරීම පිණිස හේතු වෙනවා. ඒ නිසා මම මේ අරමුණ මොකද කරන්න ඕනේ? තව දුරටත් පවත්වනවා. මේ වීතරාගී අරමුණ තුල හිත දියුණු කරනවා කියලා අන්න වීතරාගී අරමුණු වර්ධනය කරගන්න මහන්සි ගන්නවා. වීතරාගී කියන්නේ කුසල පක්ෂයට වැටෙනවා. ඊළඟට ඔන්න ඉන්නදී හිතට ඇතුල් වෙනවා ද්වේෂ සහගත අරමුණක්. ද්වේෂයක්, පටිගයක් ඇති වෙනවා. එතකොට මේ පටිග නිමිත්ත තුල අයෝනිසෝ මානසිකාරය යෙදෙන්නේ යෙදෙන්න මොකද වෙන්නේ? නූපන් ද්වේෂය උපදිනවා, උපන් ද්වේෂේ වර්ධනය වෙලා යනවා. එතකොට ඒ කෙනා කල්පනා කරනවා මේ ද්වේෂ සහිත අරමුණ මම පවත්වන්නේ නැහැ. මේක ප්‍රහාණය කිරීම පිණිස මම මහන්සි ගන්නවා. මටත් අන් අයටත් අයහපත පිණිස පවතිනවා කියලා ද්වේෂය ප්‍රහාණය කරන්න මහන්සි ගන්නවා. අන්න ඒ විදිහට හිතට ඇති වෙන අරමුණු තුල සිහියෙන් ඉන්න. ඊළඟට එයයි කෙනාට මෛත්‍රී සහගත සිතුවිලි ඇති වෙනවා. එතකොට කල්පනා කරනවා මේ සිතුවිලි මටත් යහපත පිණිස පවතිනවා. අන් අයටත් යහපත පිණිස පවතිනවා. සංසාර දුකින් නිදහස් වීම පිණිසම උපකාර වෙනවා. ඒ නිසා මම මෛත්‍රී සහගත සිතුවිලි දියුණු කරනවා කියලා වර්ධනය කරගන්න මහන්සි ගන්නවා. ඊළඟට මෝහ සහිත සිතුවිලි ඇති වෙනවා. හොඳට අඳුනගෙන මෝහ සහිත සිතුවිලි තමාටත් අන් අයටත් අයහපත පිණිස දුක පිණිස පවතිනවා කියලා තීරුම් අරගෙන ඒවා ප්‍රහාණය කරනවා. හිංසා සහිත සිතුවිලි ඇති වෙනවා. අරු කපන්න ඕනේ, කොටන්න ඕනේ, මරන්න ඕනේ. ඒ වගේ සිතුවිලි ඇති එතකොට කල්පනා කරනවා මේක මටත් අන් අයටත් හානි කරයි. අයහපත පිණිස පවතිනවා. දුක පිණිස පවතිනවා. මේ අරමුණු මම බැහැර කරනවා කියලා අන්න සිතට ඇතිවෙන අකුසල පක්ෂී අරමුණු හොඳට හඳුනගෙන බැහැර කරනවා. කුසල සහගත අරමුණු විතරාගී, මෛත්‍රී සහගත ඊළඟට අවිහිංසා සිතුවිලි ඊළඟට මෝහ රහිත සිතුවිලි මේවා හොඳට අඳුනගෙන ඒවා වර්ධනය කරන්න මහන්සි ඒ විදිහට තමයි සිතට එන අරමුණු කොටස් දෙකකට බෙදලා කුසල අරමුණු දියුණු කරගන්නත් අකුසල අරමුණු බැහැර කරන්න බුදුරජාණන් වහන්සේ පෙන්වලා දුන්නා. එතකොට දැන් ඔබ මේ ටික මතක තියාගන්න ඕන. ඊළඟට පින්වතුනි අපි තේරුම් ගන්න ඕනේ බුදුරජාණන් වහන්සේ පෙන්වලා දුන්නා ඊටාම වැදගත් කොටසක් ඒ තමයි යම් කිසි කෙනෙක් කුසල් හෝ ඒවා අකුසල් හෝ ඒවා යමක් ගැන නැවත නැවත නැවත නැවත කල්පනා කරකින් හිත පවත්වනවා නම් සිතුවිලි හැඩ ගැහෙනවා ඊට අනුරූපව හිත හැඩ ගැහෙනවා දැන් අපි ගමු අපි නිතරම රාග සහිත අරමුණුව හිත හිත ඉන්නවනම් හිත රාගිකව සකස් වෙනවා ද්වේෂයේ හිත හිත හිත හිත ඉන්නවනම් ඒ ද්වේෂය වර්ධනය වෙනවද නැද්ද වර්ධනය වෙනවා ඒ ද්වේෂයට අනුව හිත හැඩ ගැහෙනවා ඊළඟට මරන්න ඕනේ, කොටන්න ඕනේ, පලි ගන්න ඕනේ. මේ විදිහට හිත හිත ඉන්නවනම් හිත ඊට අනුව සකස් වෙනවා. ඊළඟට අපි ගමු බය. බය ගැන දැන් අපි සාමාන්‍ය අත්දැකීමක් ගමු. දැන් ඔන්න රෑ තිස්සේ කතා කරන්න පටන් ගන්න. ඕන හොද්දට hina වෙවි විහිළු කර කර දැන් කිසිම බයක් නැතුව අපි හිතමු රෑ ගියා නෑ දෑ ගෙදරකට. අල්ලපු ගෙදරට ගියා කියමු. දැන් කට්ටිය එක විහිළු කර කර කතා කර කර කදේ දාගෙන ඉන්නකොට ඔන්න හොල්මන් කතාවක් ඇදලා ගන්නවා. දැන් දැන් ඔන්න නැති සිතුවිල්ලක්. දැන් මේ ගැන කතා කරනවා ඊට පස්සේ දැක්ක දේවලුයි අරේ මෙහෙම වුණා මෙහෙම වුණා දැන් හොල්මන් කතා කතා කරලා දැන් මොකද උනේ හිත අන්න බයට අනුව හැඩ ගැහෙනවා දැන් අර ඒ දේ හිතන්න හිතන්න හිත තුල වර්ධනය වෙනවා ඊට පස්සේ හූසෙක් පැන්නත් බයයි පුටුවක් හෙල්ලුණත් මුත්‍රා යන්න වෙනවා ඊට පස්සේ ගෙයින් එළියට බහලා දැන් එහා ගෙදරට යන්න තව කෙනෙක් ඕන ඊට පස්සේ. ඊට පස්සේ කවුරු හරි ගිහින් ඇරලන්න ඕන. අර තනියෙන් ආපු කෙනාට ඒ වගේ ඇබැද්දි වෙන්නේ නැද්ද? වෙනවා. ඇයි නැති බයක් හිතේ උපදිනවා. අර බය සහිත අරමුණු හිතන්න හිතන්න හිත ඊට අනුව හැඩගැහෙනවා. ඒ වගේම තමයි රාගයත්. රාග සහිත සිතුවිලි හිතන්න හිතන්න හිත රාගයට අනුව සකස් වෙනවා. දේශය ගැන හිතන්න හිතන්න දේශ සහිත සිතක් සකස් වෙනවා. බුදුරජාණන් වහන්සේ වදාළ ඒ වගේම තමයි මෛත්‍රිය. මෛත්‍රිය කරන්න කරන්න හිත මෛත්‍රී සහගතව හැඩගැහෙනවා. අසුබ භාවනා වඩන්න වඩන්න හිත විරාගී සිතක් සකස් වෙනවා. අනිත්‍ය භාවනා වඩන්න වඩන්න ජීවිතය අවබෝධ වෙන මෝහයේ ප්‍රහාණය වී ගිය ආරි සත්‍ය ගැන අවබෝධයෙන් යුතු හිත සකස් වෙනවා. බුදුරජාණන් වහන්සේ වදාලා අවිජ්ජා සහගතෝ පුරිස පුද්ගලෝ පුඤ්ඤංචේ සංඛාරං අபிසංකරොන්ති තීති පුඤ්ඤූපගං හෝති විඥානං. ඒ කියන්නේ කෙලෙස් සහිත ආරි සත්‍ය අවබෝධ නොකළ අවිද්‍යාවෙන් යුතු පුද්ගලයා පින් රැස් කරනවා. පුඤ්ඤංචේ සංඛාරං අபிසංකරොත්ති. පින් රැස් කරනකොට විඥානයේ පිනට අනුව සකස් වෙනවා. ඒ කියන්නේ එයාගේ හිත පිනට නැඹුරු වෙලා පිනට බර වෙලා පිනට අනුව සකස් වෙච්ච විඥානයක් එයාට හැඩ ගැහෙනවා. ඒ නිසා මොකද වෙන්නේ නිරන්තරයෙන් පින්දහම් රැස් කරන කෙනා පිනට අනුව මරණින් මත්තේ උපත කරා යනවා. ඒ කියන්නේ එයා නිතර නිතර පුරුදු කරේ යමක්ද ඊට අනුව හිත හැඩ ගැහෙනවා. අවිද්‍යා සහගතෝ පුරිස පුද්ගලෝ අපුඤ්ඤංචේ සංඛාරං අபிසංකරොන්ති තීති අපුඤ්ඤූපගං හෝති විඥානං අවිද්‍යාවෙන් යුතු පුද්ගලයා කෙලෙස් සහිත කෙනා පව් කරනවා. මේ රාග දේශ මොහවල යෙදිලා අකුසල කරනවා. පව් කරනවා. පව් කරන්න කරන්න යාගේ විඥානය හැඩගැහෙනවා. අකුසලයට අනුව පවට අනුව සකස් වෙච්ච විඥානයක් එයාට සකස් වෙනවා. ඒ නිසා ඒ කෙනා මරණින් මත්තේ ඊට අනුව දුක් දුගතිය උපත කරා යනවා. ඊළඟට අවිජ්ජා සහගතව පුරිස පුද්ගලෝ ආනින්ජංචේ සංඛාරං අபிසංකරොන්ති තීති ආඤ්ඤේපගං හෝති විඥාන. ඒ කියන්නේ ඒකේන බුදුරජාණන් වහන්සේ පෙන්ලා දෙනවා ආනින්ජ කියන්නේ සමාධිය. පින් කරන්නෙත් නැතුව පව කරන්නෙත් නැතුව යා ධානයක් වඩනවා. එතකොට පිනට අනුව කර්මය හැදෙන්නෙත් නැතුව පිනට අනුව හැදෙනවා නම් manuss ලෝක දිව්‍ය ලෝක දෙකේ හැදෙනවා. පවට අනුව විඥානේ හැඩ ගැහෙනවා නම් සතර අපායි සකස් වෙනවා. සමාධියට අනුව හැදෙනවා නම් කොහෙද හැදෙන්නේ? බඹලව බ්‍රහ්ම ලෝකයේ තුල ඒ ධානයන්ට අනුව රූපාරූප ධානයන්ට අනුව බඹලව සමාධියට අනුව විඥානය හැඩගැහෙන. එතකොට සමාධිය වඩන කෙනාගේ හිතේ විඥානය සකස් වෙන්නේ සමාධියට අනුරූපවයි. ඒ නිසා තමයි ධාන දියුණු කරලා මරණයටපත් වෙච්ච අය බ්‍රහ්ම ලෝකේ නීවරණ යටපත් වෙච්ච හිතකින් යුතුව වාසය කරන්නේ. දැන් පළවෙනි ධානයේ ලබලා උපදින බ්‍රහ්ම ලෝක තියෙනවා. ඒ බ්‍රහ්ම ලෝකවල ඉන්න බ්‍රහ්මයන්ගේ හිතයි මනුස්ස ලෝකේ පළවෙනි ධානයේ ලබාගෙන වාසය කරන කෙනාගේ හිතේ අතර වෙනසක් නැහැ. සමානයි. ඊළඟට දෙවනි ධානයේ ලබලා උපදින බ්‍රහ්ම ලෝක තියෙනවා. එතකොට මේ බ්‍රහ්ම ලෝකේ බ්‍රහ්මයන් වාසය කරන්නේ ඒ ධාන මට්ටමින් වාසය කරනවා ඒ බ්‍රහ්මයන්. එතකොට මනුස්ස ලෝකේ අපි දෙවනි ධානයේ සම්වැදුණාට පස්සේ අපේ හිතයි මේ දෙවනි ධානයේ ලැබලා ඉපදිච්ච බ්‍රහ්මයන්ගේ හිතයි සමානයි. ඒ මට්ටමේ සමාන චිත්තස් ස්වභාවයක් ඒ වෙලාවේ සමාධිය තුල පවතින. ඊළඟට ඒ ඒ ධානවලදී අපේ දැන් අපි ගමු අපි අරූප ධාන වඩනවා. ආකාසානංචායතන අරූප ධානය අපි වැඩුවා කියලා. එතකොට ආකාසානංචායතන අරූපී බ්‍රහ්ම ලෝකයේ ඉපදිච්ච බ්‍රහ්මීගේ හිතයි අර මනුස්ස ලෝකයේ ආකාසානංචායතන අරූප ධානයේ වඩපු කෙනාගේ හිතයි සමානයි. අන්න එතකොට හිතින්ම අපට පුළුවන් තිරිසනෙක් වෙන්නත් පුළුවන්. හිතින්ම නිරිසතෙක් වෙන්නත් පුළුවන්. හිතින් පෙරේතෙක් වෙන්න පුළුවන්, හිතින් මිනිසෙක් වෙන්න පුළුවන්, හිතින් දෙවියෙක් වෙන්න පුළුවන්, හිතින් බ්‍රහ්මෙක් වෙන්න පුළුවන්. එතකොට manuss ලෝකයේ තුල අප යම් යම් විදිහට අපි සිතුවිලි පවත්වනවද? ඒ සිතුවිලි වලට හිතට එන්න ඉඩ දෙනවද? ඒ සිතුවිලි අපි කොහොමද අපේ හිත තුල පාලනය කරගෙන තියෙන්නේ? ඊළඟට අපි කොයිතරම් දුරට අකුසල් ප්‍රහාණය කළ කුසල් දියුණු කරන්න උත්සාහ කරනවද? එතකොට මේ හිත තුල තියෙන ආකාරයට අනුව තමයි ඒ ඒ ලෝකවලට අනුව හිත ආය කර්මාන් රූපව සකස් වෙලා යන්නේ. ඉතින් ඒ නිසා පින්වතුනි හිත ගැන හොඳ සිහියෙන් ඉන්නට ඕනේ. බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි මේ දෙවියන් බඹුන් මරුන් සහිත ලෝකේ මනාකොට දියුණු කර ගැනීම තුළින් යහපත පිණිස හේතු වෙන හිතතරම් දෙයක් බුදුරජාණන් වහන්සේලා බුදු ඇසින්වත් ලෝකේ දකින්නේ නැහැ කියලා. එතකොට මේ ලෝකයේ තුල තමන්ගේ යහපත පිණිස හේතු වෙන්නේ හිත දියුණු කර ගැනීමයි. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි ඒ විතරක් නෙවෙයි. මේ මුළු මහත් විශ්වය තුලම දෙවියන් බඹුන් මරුන් සහිත ලෝකයේ නොමග ගිය හිත තරම් අයහපත පිණිස දුක පිණිස පවතින දෙයක් තථාගතයන් වහන්සේ බුදු ඇසින්වත් දකින්නේ නැහැ කියන. ඒ කියන්නේ නොමග ගිහින් අකුසලයට වැටිච්ච හිත තරම් අයහපත පිණිස දුක පිණිස පවතින දෙයක් ලෝකේ නැහැ. අන්න ඒ නිසා සම්පූර්ණයෙන්ම අපේ ජීවිතේ සාර්ථකත්වයේ හෝ අසාර්ථකත්වයේ පවතින්නේ අපේ හිතේ තියෙන සිතුවිලි අපි පාලනය කරගන්න ආකාරය අනුව. උපතින් ගත්තොත් අපි හැම කෙනෙක්ගේම හිතේ කෙලෙස් සහිත හිතක්. ඒ නිසා තමයි අපි මේ සංසාරේ යන්නේ. අපේ හිත සකස් වෙලා තියෙන්නේ ලෝභ දේශ මොහ කියන අකුසල මූලයන්ගෙන් සකස් වෙච්ච හිතක්. එතකොට හිත තුළ තියෙනවා කෙලෙස් තියෙන මේවා ආශ්‍රව හැටියට අනුසව හැටියට මේ අභ්‍යන්තරයේ තියෙන. නමුත් ඒ කෙලෙස් වලට මතුවෙන්න ඉඩ කඩ නොදී අපේ ඇහැ ඔස්සේ ගලාගෙන එන අරමුණු, කන ඔස්සේ ගලාගෙන එන අරමුණු, නාසයේ දිව කය ඔස්සේ ගලාගෙන එන අරමුණු අපි කොහොමද පාලනයකට ලක් කරන්නේ? කොහොමද අපි මේ අරමුණු තුල හොඳට සිහියෙන් යුක්තව කුසල් අරමුණු දියුණු කරගෙන අකුසල් බැහැර කරන්න වීරිය පවත්වන්නේ කියන කාරණේ මත තමයි අපේ ජීවිතේ දියුණුව හෝ පරාජය හෝ සාර්ථකත්වය හෝ අසාර්ථකත්වයේ තීරණය වෙන්නේ. ඉතින් ඒ නිසා පින්වතුනි හිත ගැන හොඳ සිහියෙන් ඉන්න කෙනා තමයි මේ ධර්ම මාර්ගය තුර ජය ගන්න. හොඳට තේරුම් ගන්න ඕනේ. අපි කායානුපස්සනාව ගැන කතා කරත් කායනුපස්සනාව වඩන්න තියෙන්නේ හිත මුල් කරගෙනමයි. ඊළඟට දැන් අපි හිතින් මවාගෙන කරන දැන් අපි ගමු දෙතිස් කුණුප කොටස්. අපි හිතින් සිහි කරගෙන වඩනවා. එතකොට ඒ විදිහට විරාගයේ සිතුවිලි දියුණු කරන්නත් හිත තුල අපිට අකුසල් බැහැර කරලා කුසල් දියුණු කර ගැනීමේ දක්ෂතාවය අවශ්‍යයි. එතකොට ඒ නිසා හිත හැම දෙයකට මුල් වෙනවා. හිත තමයි ශේෂ්ඨම දේ බවට පත් වෙන්නේ. බහලා ඇති මනෝපුබ්බංගම ධම්ම. මනස තමයි හැම ධර්මයකටම ශේෂ්ඨ දේ බවට පත් වෙන්නේ. මුල් වෙන්නේ. මනස තමයි මූලිකව ගමන් කරන්නේ. හිත මුල් කරගෙන යමක් කිව්වොත්, කිරුවොත්, කරොත් ඒක යහපත් නම් යහපත් විපාක ලැබෙනවා. අයහපත් නම් අයහපත් විපාක ලැබෙන. අන්න ඒ නිසා අපි මේ හිතට එන අරමුණු හොඳ සිහියෙන් යුක්තව හඳුනා ගැනීම තමයි චිත්තානුපස්සනාව හැටියට බුදුරජාණන් වහන්සේ පෙන්ලා දෙන්නේ. දැන් මම ඔබට මේ විස්තර ගොඩාක් කියාගෙන ආවේ අන්න එතනට එන්න. අපේ හිතට එනවා නොයේක් අරමුණු. අන්නේ අරමුණු හොඳ සිහියෙන් යුක්ත. එතන කරුණු තුනක් තියෙන්න ඕනේ අරමුණු හඳුනගන්න. එකක් තමයි ආතාපි ආතාපි කියන්නේ කෙලස් තවන වීරි සම්පජානව හොඳ නුවණක් තියෙන්න ඕනේ සතිමා සිහියක් එතකොට මෙන්න මේ කරුණු තුන තියෙන ආතාපි සම්පජානව සතිමා වීරියත් නුවණත් සිහියත් කියන තුනම හොඳට පවත්වමින් මේ හිතට ගලාගෙන එන අරමුණු අඳුන ගන්නවා. කොහොමද අඳුනගන්නේ? බුදුරජාණන් වහන්සේ පෙන්ලා දෙනවා. ඉද බික්ඛවේ බික්ඛු සරාගං වා චිත්තං සරාගං චිත්තංති පජානාති. මේ හිතට රාග සහිත සිත් ඇති වෙනකොට රාග සහිත සිතක් මගේ හිතට ඇති වුණා කියලා පජානාති දැනගන්නවා. අන්න ඒක තමයි ඉස්සරලාම කරන්න තියෙන්නේ. ඉස්සෙල්ලා ප්‍රහාණය කරන්න නම් දැනගෙන ඉන්න ඕන. ඒ නිසා හොඳ සිහියෙන් අර මනා සිහිනුවන තියෙන දොරටු පාලකෙක් ඇතුල් වෙන පිට වෙන අය කෙරෙහි හොඳ අවධානයෙන් ඉන්නවා වගේ සිතට ඇති වෙන සෑම අරමුණක් කෙරෙහිම සිහියෙන් ඉන්නවා. ඉන්නකොට කොහොම මොකද වෙන්නේ? සරාගං වා චිත්තං සරාගං චිත්තන්ති පජානාති. රාග සහිත සිතක් හිතට ඇතුල් වෙනකොට රාග සහිත සිතක් මගේ සිතට ඇතුල් වුණා කියන හොඳ සිහියෙන් දැනගන්න. ඊළඟට වීතරාගං වා චිත්තං වීතරාගං චිත්තන්ති පජානාති. ඒකේන රාග සහිත සිත අඳුනගත්තට පස්සේ යාට පුළුවන් ඒක ප්‍රහාණය කරන්න. අපි ඉදන් ප්‍රහාණය වෙලා ගිහිල්ලා ඊළඟට ඇතුල් වෙන වීතරාගී හිතක්. ඒ කියන්නේ රාගයේ ප්‍රහාණය වී ගිය හිතක්. ඒකට කියනවා වීතරාගී හිතක්. එතකොට වීතරාගී හිතක් ඇති වුණාට පස්සේ එයා ඒකත් දැනගන්නවා. දැන් මගේ හිතට ඇතිවෙච්ච සිතුවිල්ල රාග සහිත සිතුවිල්ලක් නෙවෙයි. දැන් මගේ හිතට ඇතුළුුනේ විතරාගී සිතුවිල්ලක් කියලා. අන්න ඒ සිතුවිල්ලත් හොඳ සිහියෙන් දැනගන්න. දැන් ඔන්න කරුණු දෙකයි. මොකද්ද? රාග සහිත සිත, විතරාගී හිත. සරාගං වාචිත්තං විතරාගං වාචිත්තං. එතකොට මේ අරමුණු දෙක හොඳ සිහියෙන්, නුවණින්, වීරියෙන් හොඳට තේරුම් ගන්න. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා ඒ විතරක් නෙමෙයි. හොඳ සිහිනුවණින් හිත දිහා බලාගෙන ඉන්නකොට ද්වේෂ සහිත සිතුවිලි හිතට ඇතුල් වෙනවා. එතකොට මොකද කරන්නේ අර හොඳ දොරටු පාලකෙක් ඇතුල් වෙන පිට වෙන අය ගැන සිහියෙන් ඉන්නකොට ඒ ඒ අයගේ චරිත ලක්ෂණ ඒ ඇතුල් වෙන අයගේ පරීක්ෂාවට ලක් කරද්දී ඒ මිනිස්සු ගැන තේරුම් ගන්නවා වගේ මේ හිතට ඇතුල් වෙන දේශ සහිත හිත දැනගන්නවා. සදෝසං වා චිත්තං සදෝසං චිත්තන්ති පජානාති. ද්වේෂ සහිත හිත ද්වේෂ සහිත හිතක් හැටියට තේරුම් ගන්න. ඊළඟට වීත දෝසං වා චිත්තං වීත දෝසං චිත්තන්ති පජානාති. ඒ ද්වේෂ සහිත හිත නැති වෙලා අපි හිතමු මෛත්‍රී සහගත සිතුවිලි හිතට ඇති වෙනවා. එතකොට මොකද වෙන්නේ? ඒකත් දැනගන්නවා. දැන් මෙන්න මගේ හිතට ඇති වෙන මේ සිතුවිලි නම් මට යහපත පිණිස පවතින. මටත් අන් අයටත් යහපත පිණිස පවතින කුසල් සිතුවිල්ලක්. ද්වේෂයේ රහිත මෛත්‍රී සහගත සිතුවිල්ලක් මට ඇති වුණා කියලා තේරුම් ගන්න. දැන් ඔන්න හිතගෙන අවධානයෙන් එන අරමුණු තේරුම් ගන්න කරුණු හතරක් පෙන්වලා දුන්නා. අරමුණු බෙදා ගන්න ඔන්න පළවෙනි එක තමයි සරාගං වාචිත්ත රාග සහිත සිත තේරුම් ගන්න. ඊළඟට වීතරාගං වාචිත්තං රාගය ප්‍රහාණය වී ගිය විතරාගී හිත තේරුම් ගන්න. ඊළඟට සදෝ සංවා චිත්තං. දේශ සහිත හිත තේරුම් ගන්න. වීත දෝ සංවා චිත්තං. දේශේ ප්‍රහාණය වී ගිය මෛත්‍රී සහගත හිත ඇතුල් වෙද්දී හොඳට තේරුම් ගන්න. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ ඒ විතරක් නෙමෙයි සමෝහං වා චිත්තං සමෝහං චිත්තංති පජානාති. හිත ගැන ආතාපි සම්පජානෝ සතිමා කියන කරුණු තුනෙන් යුක්තව හොඳ අවධානයෙන් ඉන්න කෙනා මෝහ සහිත සිත මුලා වෙච්ච සිතවිලි හිතට ඇතුල් වෙනකොට ඒවා තේරුම් ගන්න. මොනවද මෝහ සහිත සිත? සමහර විට අපි අනිත්‍ය දේවල් නිට්ටය හැටියට මුලාවෙන් තේරුම් ගන්නවා. දුකට අයිති දේවල් සැපයි. අනාත්ම දේ තුල ආත්මයක් තියෙනවා. අසුබ දේ සුබයි. මේ විදිහට අපි සංඥා විපල්යාස වලින් තමයි තේරුම්. සංඥා විපල්යාස කියන්නේ සංඥා විකෘති වෙලා. අනිත්‍ය දේ නිට්ටයයි. දුක් දේ සැපයි. ඊළඟට අසුබ දේ සුබයි. අනාත්ම දේ ආත්ම. මේ විදිහට වැරදි විදිහට මෝහයෙන් තේරුම් ගනිද්දි හොඳ නුවණින් ඉන්න කෙනා තේරුම් ගන්නවා දැන් ඔන්න මට ඇති උනේ මෝහයක්. මෝහ සහිත සිතක් කියලා. ඒ සිතුවිල්ල තේරුම් ගන්න. ඊළඟට මොකද වෙන්නේ? වීත මෝහං වා චිත්තං වීත මෝහං චිත්තන්ති පජානාති. ඒක නා දැනගන්නවා මේක මෝහ සහිත සිතක්. මේක යථා ස්වභාවය අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා යථාර්ථයේ නුවණින් විමසද්දී අවබෝධයකින් යුක්තව අනිත්‍ය ගැන දුකට අයිති දෙයක් අනාත්මයක් හැටියට ඇතුල් වෙන සිතුවිලි වීත මෝහය. මෝහේ ප්‍රහාණය වී ගිය සිතුවිලි හිතට ඇති වෙනවා. එතකොට මේ සිතුවිලි වීත මොහි සිතුවිලි හැටියට තීරුම් ගන්න. දැන් කරුණු කීයද? 6යි. රාග සහිත හිත රාග දැන් මම මේ කටපාඩම් කරවන්නේ මේවා මතක තියෙන්න ඕන මේ කරුණු ටික. රාග සහිත සිත වීත රාගී සිත. ද්වේෂ සහිත සිත වීත දෝෂී සිත. මෝහ සහිත සිත වීත මෝහී සිත. ඊළඟට සංකිත්තං වා චිත්තං සංකිත්තං චිත්තංති පජානාති. තමා තුලම හැකිලී ගිය සිත තියෙන. මේ හිතේ ස්වභාවයක්. සමහර වෙලාවල් තියෙනවා අපේ අපේ හිත නිකන් අර ඈලි මෑලි වෙලා ගිහිල්ලා නිදිමත කම්මැලි ගතිය අලසකම නිකන් එපා වෙලා සාමාන්‍ය තේරෙන වචනයක තු නිකන් හෙන ගැහුවා වගේ නිකන් මොකෝවත් නැහැ. එයාට නිකන් මුකුත් කරන්න හිතෙන්නේ නැහැ. නිකන් එපා වෙලා කලකිරිච්ච ස්වභාවයෙන් කිසිම දෙයක් කරන්න හිතෙන්නේ ඒ කියන්නේ Tamange හිත ඇකිලිච්ච ස්වභාවයකටපත් වෙන වෙලාවල් තියෙනවා. ඒක හිතේ තියෙන වෙනස්කම. එතකොට මේ හිත ඇකිලිච්ච ස්වභාවයෙන් පවතිනකොට අපි අයෝනිසෝ මනසිකාරයේ යෙදුනොත් තවදුරටත් ඇති වෙන්නේත් එවැනි අරමුණුමයි. දැන් අපි ගම කම්මැලි ගතිය එනකොට එයාට එන්නෙත් එක්ක නිදා ගන්න නිකන් ඇඹරෙන්න ඇඟමැලි කඩ කඩා ඉන්න ඔය නිකන් අද වැඩට යන්න බෑ කම්මැලි මුකුත් කරන්න බෑ ඒ වගේ හිතට ඇති වෙන්නේත් එවැනි අරමුණුමයි. එතකොට හිතේ ස්වභාවයත් ඊට අනුරූපීව ඇතුල් වෙන අරමුණුත් හොඳට සිහින් තේරුම් ගන්න. මගේ හිත දැන් ඇකිලිලා තියෙන. මේ ඇති වෙන අරමුණුත් හැකිලිච්ච ස්වභාවයෙන් යුතු දේවල් කියලා අන්න සංකිත්තං වාචිත්තං සංකිත්තං චිත්තන්ති පජානාති. හිත හැකිලිච්ච වෙලාවට ඇකිලිච්ච හිතක් කියලා හිතේ ස්වභාවය තේරුම් ගන්න. ඊළඟ වික්කිත්තං වා චිත්තං වික්කිත්තං චිත්තංති පජානාති. හිත විසිරිච්ච වෙලාවල් තියෙනවා. හිත බාහිරට විසිරිලා. ඇවිස්සිලා තියෙන්නේ. පංචකාමයන්ට හිත විසිරිලා ඇවිස්සිලා තියෙන වෙලාවට හොඳ සිහිනුවණින් ඉන්න කෙනා තේරුම් ගන්නවා මගේ හිත දැන් ඇවිස්සිලා තියෙන්නේ. මේ හිත දැන් පංචකාමයන්ට විසිරිලා තියෙන්නේ. අන්න හිතේ තියෙන වෙනස්කම් යථා ස්වභාවය හොඳට තේරුම් ගන්න. ඊළඟට මහග්ගතං වා චිත්තං මහග්ගතං චිත්තන්ති පජානාති. මහග්ගතං කියන්නේ නීවරණ යටපත් වෙලා ධානගත වූ සිත. මහග්ගතං චිත්තං කියන්නේ මොකද්ද? පංච නීවරණ යටපත් වෙලා ධාන තත්ත්වයටපත් වෙච්ච හිත. එතකොට හිත ගැන දැන් ඔන්න බලන්න හිත ගැන හොඳ අවධානයෙන් වීරියෙන් සිහියෙන් ඉන්න කෙනාට හිත ධානයකටපත් වුණාට පස්සේ තේරෙනවද නැද්ද? තේරෙනවා. හිත සමාධිමත් වුණාට පස්සේ තේරෙනවා. හිතේ ඇතිවෙන හැම වෙනස්කමක්ම තේරෙනවා. එතකොට හිත නීවරණ යටපත් වුණාද? හිත ධානයකටපත් වුණාද? ඒ ධානගත වූ සිත දැම්මගේ හිතේ නීවරණ යටපත් වෙලා ධානගත වුණා කියලා හොඳට තේරුම් ගන්න. එතකොට ඒකත් අයිති වෙන්නේ චිත්තානුපස්සනාවටමයි. ඊළඟට අමහග්ගතං වා චිත්තං අමහග්ගතං චිත්තන්ති පජානාති. සමහර වෙලාවල් තියෙනවා හිත නීවරණයන්ගෙන් බලවත් ලෙස පීඩා විඳිනවා. ඒ කියන්නේ එක්ක කාමච්ඡන්දයෙන්, ව්‍යාපාදයෙන්, තීනමිද්ධ, උද්ධච්ච කුක්කුච විචිකිච්ඡා කියන මේ පංච නීවරණයන්ගෙන් බලවත් ලෙස පීඩා විඳින දුබල බවට පත්වෙච්ච හිතක් තියෙනකොට සිහිනුවණින් ඉන්න කෙනාට තමන්ගේ හිතේ තියෙන දුබල බවක් තේරෙනවා. එතකොට දියුණු වෙච්ච හිත වගේමයි හිත දුබල නම් ඒකත් තේරුම් ගන්න පුළුවන්කම ලැබෙනවා. ඒකට කියනවා අමහග්ගතං වා චිත්තං අමහග්ගතං චිත්තන්ති පජානාති. දැන් අපි කීයක් කතා කරාද? රාග සහිත සිත, වීත රාගී සිත. ඊළඟ ද්වේෂ සහිත සිත, වීත දෝෂී සිත. මෝහ සහිත සිත, වීත මෝහී සිත. ඊළඟට සංකීර්තං චිත්තං තමා තුළ හැකිලුණු සිත වික්කිත්තං වාචිත්තං බාහිරට විසිරී ගිය සිත ඊළඟට මහග්ගතං වාචිත්තං නීවරණ යටපත් වෙලා ධානගත වූ සිත අමහග්ගතං වාචිත්තං නීවරණයන්ගෙන් යටපත් වෙලා දුබල බවටපත් වෙච්ච හිත ඊළඟට සෞත්තරං වාචිත්තං සෞත්තරං චිත්තන්ති පජානාති ඒ කියන්නේ මේ නීවරණ යටපත් වෙලා ධානයට ඇවිල්ලා නැහැ. නමුත් යම් කිසි හිතේ සමාධියක් තියෙනවා. එතකොට ඒකත් තේරුම්. ස උත්තරං ස උත්තරං වා චිත්තං ස උත්තරං චිත්තන්ති පජානාති. ඒ කියන්නේ දැන් කලින් හිත ධානයට ඇවිල්ලා. එතකොට ඒකත් තේරුම් ගන්න සමහර වෙලාවල් තියෙනවා නීවරණ යටපත් වෙලා හිතේ එකඟ බවක් තියෙනවා. යම්කිසි සමාධියක් තියෙනවා. නමුත් ධානයක් නෙවෙයි. සාමාන්‍ය ඒකාග්‍රතාවයකට ආවට පස්සේ ඒ ස්වභාවයත් හොඳට තේරුම් ගන්නවා දැන් මගේ හිතේ තියෙන ධානා මට්ටමක් නෙවෙයි තවමත් යම් කිසි පුංචි සමාධියක් විතරයි මගේ හිතේ පවතින්නේ කියලා අන්න හිත ගැන සිහියෙන් ඉන්න කෙනා ඒකත් තේරුම් ගන්න. ඊළඟට අනුත්තරං වා චිත්තං අනුත්තරං චිත්තන්ති පජානාති. අනුත්තරයට ඒ කියන්නේ හොඳට සමත විදර්ශනා වශයෙන් දියුණු කරලා නීවරණ බලවත් ලෙසම යටපත් කරලා ධාන මට්ටමින් ඉහළටම දියුණු කරපු හිත එයා තේරුම් ගන්නවා මගේ හිත දැන් ධාන මට්ටමින් ඉහළටම දියුණු වෙලා තියෙන්නේ. සමත විදර්ශනා ඉහළටම වැඩිලා තියෙන්නේ කියලා ඒ හිතේ තියෙන ධාන මට්ටම් තේරුම් ගන්න. දැන් අපි හිතමු යා පළවෙනි, දෙවෙනි, තුන්වෙනි, හතරවෙනි කියන ධාන වලට හිත දියුණු කරලා හොඳ ප්‍රභාස්වර සහිත ධානගත හිතක් හතරෙනි ධ්‍යානෙන් ඉන්නවා කියලා. එතකොට එයා දැනගන්නවා මගේ හිත දැන් මේ ධ්‍යානේ පවතින්නේ. මගේ හිත දැන් ඉහළටම දියුණු වෙලා තියෙන්නේ. මේ හිතේ නීවරණ ඔක්කොම යටපත් වෙලා තියෙන්නේ. කියලා තමන්ගේ හිතේ තියෙන දියුණු මට්ටම තේරුම් ගන්න. අනුත්තර தത്വයටපත් වෙච්ච හිත අනුත්තර හිතක් කියලා තේරුම් ගන්න. ඒ විතරක් නෙවෙයි බුදුරජාණන් වහන්සේ වදාලා සමාහිතං වා චිත්තං සමාහිතං චිත්තන්ති වජානාති ඒ හිතේ යම් යම් යම් යම් සමාධි මට්ටම් පවතී. ආන වගේ තේරෙනවා. ආයි අපි කතා කරනකොට ඔබට වෙනස්කම් තේරෙයි. සමාහිතං වා චිත්තං සමාහිතං චිත්තන්ති පජානාති. ඒ කියන්නේ සමාධිමත් මට්ටමින් හිත යම් යම් මට්ටමින් පවතිනවාද එක්ක සාමාන්‍ය සමාධියක් එක්ක පළවෙනි සමාධිය එක්ක දෙවෙනි සමාධිය තුන්වෙනි හතරවෙනි එක්ක අරූප සමාධියක් ඒ හිත යම් යම් සමාධි මට්ටම් වලින් පවතිනවාද ඒ ඒ සමාධි මට්ටම් හොඳට තේරුම් ගන්නවා මගේ හිත මේ මේ සමාධි මට්ටම් වල දැන් පවතින්නේ කියලා. ඊළඟට අසමාහිතං වා චිත්තං අසමාහිතං චිත්තන්ති පජානාති. එතකොට චිත්තානුපස්සනාවෙන් ඉන්න කෙනා හිතේ සමාධියක් නැත්නම් ඒකත් එයා දන්නවා. දැන් බලන්න එතකොට කිසිම දෙයක් හොඳ සිහිනුවණින් ඉන්නවා නම් හිතට හොරා කරන්න පුළුවන්ද? බෑ. අනිවාර්යෙන් තමන්ගේ හිත තුළ ඇතිවෙන සෑම වෙනස්කමක්ම සෑම දෙයක්ම එක්ක දියුණුවක් හෝ පිරිහීමක් හෝ දුබල බවක් හෝ හැම දෙයක්ම සීනුවනින් ඉන්නවනම් තමන්ට වටහා ගන්න පුළුවන්කම තියෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා විමුත්තං වා චිත්තං විමුත්තං චිත්තන්ති පජානාති. හොඳට දියුණු කරලා කෙලෙස් වලින් නිදහස් වෙච්ච හිත එයා තේරුම් ගන්නවා මගේ හිත දැන් කෙලෙසුන්ගෙන් මිදිලා තියෙන්නේ. අරහත්ත්වයටපත් වෙලා තියෙන්නේ කියලා Taman තේරුම් ගන්න. එතකොට ඒකත් චිත්තානුපස්සනාවේම කොටසක්. ඉගෙන රහතන් වහන්සේලා හට ආසවක්ඛේ ඥානෙ පහළ වෙනවා සමගම Tamanගේ හිත කෙලෙසුන්ගෙන් නිදහස් වුණා කියන අවබෝධය ඇති වෙනවා. ඒ අවබෝධය ඇති වෙන්නේ කෙලෙසුන්ගෙන් නිදහස් වෙච්ච බව හිත තුළින් දැන ගැනීමත් සමග. එතකොට ඒකත් චිත්තානුපස්සනාව. විමුත්තං වා චිත්තං විමුත්තං චිත්තන්ති පජානාති. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා ඒ විතරක් නෙවෙයි. අවිමුත්තං වා චිත්තං අවිමුත්තං චිත්තන්ති පජානාති. කෙලෙස් වලින් නිදහස් වෙච්ච නැති හිතක් තියෙනවා නම් ඒකත් එයා දැනගන්න. ඒ කියන්නේ යම් කිසි මාර්ගඵලයක හිටියනම් ඒක එයා දැනගන්නවා. තාම කෙලෙස් තියනවද? තාම මගේ හිතේ කෙලෙසුන්ගේ නිදහස් වෙලා නැද්ද? මගේ හිත මොන මට්ටමේද පවතින්නේ? මොන මොන කෙලෙස්ද මේ මම ප්‍රහාණය කළ යුත්තේ? මොන මොන කෙලෙස්ද මගේ හිත තුල බාල පවත්වන්නේ? එතකොට සෑම දෙයක්ම සිහිනුවණින් හොඳට තේරුම් ගන්න. දැන් අපි ගත්තොත් දැන් බලන්න කීයක් කතා කරාද? දැන් ආයේ කල්පනා මතක් කරගන්න පළවෙනි එක තමයි චිත්තානුපස්සනාවේ හොඳ සිහිනුවණින් යුක්තව රාග සහිත සිතක් ඇති වෙනකොට ඒ තමන්ගේ හිත තුළ රාග සහිත සිතක් ඇතුල් වුණා. රාගයෙන් යටවෙච්ච හිතක් පවතිනවා කියලා තේරුම් ගන්න. ඊළඟට වීතරාගී හිතක් නම් රාගේ ප්‍රහාණය වී ගිය සිතුවිලි ඒ හිතක් පවතිනකොට වීතරාගී බව තේරුම් ගන්න. ද්වේෂ සහිත හිත ද්වේෂ සහිත හිතක් හැටියට තේරුම් ගන්නවා. ද්වේෂේ ප්‍රහාණය වී ගිය හිත ද්වේෂේ ප්‍රහාණය වී ගිය වීත දෝෂී හිතක් බව තේරුම් ගන්නවා. මෝහ සහිත හිත මෝහ සහිත හිතක් කියලා තේරුම් ගන්න. මෝහේ ප්‍රහාණය වී ගිය වීත මෝහී හිත වීත මෝහී හිතක් කියලා තේරුම් ගන්න. ඊළඟට තමා තුල ඇකිලිලා නිදිමලට කම්මැලි ගතියට බර වෙච්ච හැකිලිච්ච හිත සංකිට්තං වාචිත්තං හැකිලිච්ච හිතක් කියලා තේරුම් ගන්න. වික්කිත්තං වාචිත්තං බාහිරට විසිරිච්ච හිත නීවරණයන්ට බාහිරට පංචකාමයන්ට විසිරිච්ච හිතක් කියලා තේරුම් ගන්නවා. ඒ විතරක් නෙමෙයි නීවරණයන් යටපත් වෙලා ධ්‍යාන මට්ටමකට ආවට පස්සේ මහග්ගතං වාචිත්තං ධ්‍යාන මට්ටමටපත් වෙච්ච හිතත් තේරුම් ගන්න. අමහග්ගතං වාචිත්තං නීවරණයන්ගෙන් පිරිච්ච නීවරණයන් ප්‍රබල වෙච්ච දුබල හිතක් තියෙනකොට සමාධියකටවත් ධානයකටවත් ඇවිල්ලා නැති ඒකත් එයා තේරුම් ගන්නවා. ඊළඟට සෞත්තරං වාචිත්තං සමත විදර්ශනා බලවත් ලෙස දියුණු කරලා ධාන මට්ටමින් ඉහළටම දියුණු කරපු හිතත් එයා තේරුම් ගන්නවා. අනුත් සෞත්‍රං වා චිත්තං කියන්නේ නීවරණ යටපත් නීවරණ යටපත් වෙලා තියෙනවා. නමුත් ධානයකට ඇවිල්ලා නැති සාමාන්‍ය සමාධිමත් හිත. ඒකත් තේරුම් ගන්න. අනුත්තරං වා චිත්තං කියන්නේ ඉහළටම සමත විදර්ශනා දියුණු කරලා ධානය ඉහළටම දියුණු කරපු හිතත් තේරුම් ගන්නවා. ඊළඟට සමාහිතං වාචිත්තං යම් කිසි සමාධියක් තියනවාද ඒ මට්ටමේ හිත තුළ ඒ සමාධි මට්ටමත් තේරුම් ගන්න. අසමාහිතං වාචිත්තං සමාධියක් නැද්ද හිත තුළ ඒකත් Taman දන්නවා. ඒ විතරක් නෙවෙයි චිත්තානුපස්සනාවෙන් ඉන්න කෙනා හිත කෙලෙසුන්ගෙන් නිදහස් වෙනවද විමුක්තං වාචිත්තං ඒකත් දන්නවා. Tamange හිතේ තවදුරටත් කෙලෙස් පවතිනවද අවිමුක්තං වාචිත්තං ඒකත් දන්නවා. එතකොට හිත තුල පවතින්නේ යම් යම් ආකාරයෙන්ද ඒකත් දන්න. දැන් අපි ගත්තොත් කෙනෙක් කියනවා මම මේ මම මාර්ගඵල මට තියෙනවද කියලා මම දන්නේ නැහැ. අපි කියමු එහෙම කෙනෙක් කියනවා කියලා. එහෙම වෙන්න පුළුවන්ද එතකොට? එහෙම වෙන්න පුළුවන්ද? බෑ. තමාරු ඉන්නවා මම තමන් දන්නේ නැහැලු තමන් සෝතාපන්න වුණාද කියලා. එහෙම සමහරු කියනවා. ඉතින් අපි කවුද දන්නේ අපි ඉතින් මෙහෙමයි කියන සමහරු දියුණුනා කියලා හිතාගෙන ඉන්නවා ආයි පාතට වැටෙනවා. එතකොට ඒ රැවටීම. එතකොට දැන් තේරෙනවා චිත්තානුපස්සනාවේ ඉන්න කෙනා හිතේ ඇති වෙන්නේ මොන වෙනස්කමක්ද? ඒ සෑම වෙනස්කමක්ම තේරුම් ගන්න දක්ෂ වෙන්න ඕන. ඒකෙදි හිතට ඇතුල් වෙන අරමුණු තමන් පාලනයකට ලක් කරන්න ඕනේ. ඒක තමයි චිත්තානුපස්සනාවේ තියෙන වැදගත්ම දේ. අරමුණු ඇතුල් වෙනකොට හොඳට සිහියෙන් නුවණින් වීරියෙන් යුක්තව ඒ ඇතුල් වෙන සෑම අරමුණක්ම මනාකොට පරීක්ෂාවකට ලක් කරමින් තමන්ටත් අන් අයටත් යහපත පිණිස පවතින දේවල් පමණක් හිතට ඇතුල් කරගන්නවා අයහපත පිණිස පවතින අකුසල අරමුණු බැහැර කරනවා අන්න ඒ විදියට දක්ෂ වෙන්නට ඕන. අන්න එතකොට පුළුවන්කම තියෙනවා හොඳට චිත්තාන පස්තිරේ තුලින් මනෝමය කයක් එළියට අරගෙන ගමන් කරන්න පුළුවන් ආකාරය බුද්ධ දේශනාවේ තියෙනවා. ඒක අවස්ථාවක බුදුරජාණන් වහන්සේ අහනවා ආනන්ද හාමුදුරන්ගෙන් මේ ආනන්ද හාමුදුරු අහනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ දිව්‍ය ලෝකයට වැඩම කරද්දි මනෝමය කයින්ද කියනවා දිව්‍ය ලෝකයට වඩින්නේ බුදුරජාණන් වහන්සේ වදාළ ආනන්දය තථාගතයන් වහන්සේ මනෝමය කයනුත් දිව්‍ය ලෝකයට වඩිනවා කියනවා. භාග්‍යතුන් වහන්සේ මේ ඕලාරික කය ආනන්දේ එහෙමත් වඩිනවා කියනවා. සමහර වෙලාවට මනෝමය කයනුත් යනවා සමහර වෙලාවට මේ ඕලාරික කය සැහැල්ලු කරලා ඕලාරික කයත් එක්කම දිව්‍ය ලෝකයටත් වඩින. එතකොට බුදු ඒ මට්ටමට හැකියාවන් නැති කරගන්නේ වෙන කිසිම දෙයක් නිසා නෙමෙයි හිත දියුණු කිරීම තුලමයි. ඉතින් එවැනි මට්ටමකට දියුණු කරන්න පුළුවන් හිතක් තියෙන අපි මේ හිත ඔහි මල බැඳෙන්න ඇරලා අපි ඔහි අර අකුසල් වලින් පීඩා විඳ විඳ විඳ විඳ අකුසල පැත්තටම ගිහින් තමාවත් විනාශ කරගෙන අනුන්වත් විනාශ කරගෙන තමනුත් දුගතියේ වැටිලා විනාශ වෙන්න ඇරලා නිකරුණේ මේ ලැබිච්ච අවස්ථාව අහිමි කරගන්නේ නැතුව හොඳ සිහිනුවණින් හිත ගැන අවධානයෙන් ඉන්න කෙනාට මේ ධර්ම මාර්ගයේ දියුණු කරගන්න ඉතාම ලේසියි. ඉතින් ඒකෙදි බුදුරජාණන් වහන්සේ සිතුවිලි පාලනය කරන ක්‍රම පහක් පෙන්නලා දීලා තියෙනවා. ඉතාම ප්‍රායෝගිකයි. මෙන්න මේ පහ ඔබ හොඳට මතක තියාගන්න. මේ දේශනාව ඇතුළත් වෙලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේ පෙන්නවා ඒත් මජ්ක්‍ධිම නිකායේ විතක්ක సంతාන කියලා සූත්‍රය. අහලා තියෙනවද? විතක්ක සංඨාන. මේ සිතට ඇතුල් වෙන අරමුණු සිතුවිලි කුසල්ද අකුසල්ද කියලා තේරුම් අරගෙන ඒවා බැහැර කරන්න උපකාර වෙන ක්‍රම බුදුරජාණන් වහන්සේ පහක් පෙන්ලා දෙයි. දැන් බලන්න කොච්චර ප්‍රායෝගිකයිද කියලා. දැන් බලන්න අපේ හිතට අපි කැමති වුණත් අකමැති වුණත් සමහර වෙලාවල් වලට පාපී සිතුවිලි ඇතුල් වෙනවා. සමහර විට අපිම අපේ හිතට ද්වේෂ කරනවා. අපි ඒව අමතක කරන්න කොච්චර උත්සාහ කරනවද? නමුත් ඒව නැවත නැවත නැවත නැවත මතක් වෙවි මතක් වෙවි තමන්ම පීඩාවටපත් කරනවා. තමන්ම වෙහෙස සමහරුන්ට තමන්ගේ හිතට එන අරමුණු පාලනය කරගන්න බැරුව එක්ක සමහරු නිකන් පිස්සු හැදෙනවා. එක්ක කල්පනා කරලා කල්පනා කරලා නිකන් විකාර වෙනවා. මේ වගේ මට්ටමට එක්ක අසනීප වෙනවා. ලෙඩ්ඩු බවට පත් වෙනවා. මේ වගේ මට්ටමට පත් වෙන්නේ අර තමන්ගේ හිතට ඇතුල් වෙන තමන්ටත් අනුන්ටත් අයහපත පිණිස පවතින දුක පිණිස පවතින අරමුණු හඳුනාගෙන බැහැර කරන්න දන්නේ නැති නිසා. එතකොට තමන්ට පීඩාකාරී අරමුණු අඳුනගෙන බැහැර කරන්න දන්නේ නැති කෙනා ඒ අරමුණු ඔහේ හිතට එන්න ඉඩ දීලා ඒවා හිත තුල පෝෂණය කරනවා. පෝෂණය වෙන්න වෙන්න වෙන්න තම තමන් පීඩාවටපත් වෙලා තමන් දුකී වැටෙනවා. තමන්ම කරදරේ වැටෙනවා. අන්න ඒ නිසා එවැනි අරමුණු බැහැර කරන්න බුදුරජාණන් වහන්සේ ක්‍රම පහක් පෙන්වලා දෙනවා. පළවෙනි එක තමයි බුදුරජාණන් වහන්සේ පෙන්නනවා අපේ හිතට පාපියෝ අකුසල අරමුණු ඇතුල් වෙනවා. ඒ වගේ පාපී වූ අකුසල අරමුණක් ඇතුල් වෙද්දී හොඳ සිහියෙන් නුවණින් වීරියෙන් ඉන්න කෙනා දැනගන්නවා මගේ හිතට දැන් පාපී වූ අකුසල අරමුණක් ඇතුල් වුණා. එතකොට චිත්තානුපස්සනාවෙන් ඉන්න කෙනා අන්න දැනගන්නවා මගේ හිතට පාපී අකුසල අරමුණක් ඇතුල් වුණා. දැනගත්තට විතරක් හරියනවද? හරියන්නේ නැහැ. ඒක ප්‍රහාණය කරන්න ක්‍රම තියෙන්න ඕන. අන්න එතකොට මොකද කරන්නේ? පාපී වූ අකුසල අරමුණක් ඇතුල් වුණා කියලා දැනගත්ත කෙනා ඒ අරමුණ ගැන හිතන්නේ නැතුව එකපාරට අවධානය වෙන පැත්තකට ගන්න. අරගෙන කුසල අරමුණක් ඌමනාවෙන් හිතන්න පටන් ගන්න. අන්න පළවෙනි ක්‍රමේ. මොකද්ද කරන්නේ? හිතට පාපී වූ අකුසල අරමුණක් ඇතුල් වුණාට පස්සේ ඒ පාපී අකුසල අරමුණ හිතන්නේ නැතුව ඌමනාවෙන්ම ඒක අතහැරලා කුසල අරමුණක් හිතන්න පටන් ගන්න. කුසල අරමුණකට හිත යොමු කරනවා. හිත පිහිටවන. අන්න ඒක තමයි පළවෙනි එක. බුදුරජාණන් වහන්සේ වදාලා නමුත් ඒක සමහර විට සාර්ථකයි සමහර විට අසාර්ථකයි. ඒ තමයි සමහර විට අපිට මේ පාපී අකුසල් අරමුණු වෙද්දී අපි ඒක අමතක කරලා කුසලයක් හිතන්න හැදුවට ඔබ හොඳට බලන්න අර කුසල සහගත අරමුණු අතරින්ම බුර බුරා නැගින ගිනිදැල් වගේ අර පාපී අරමුණු මතුවේවි මතුවේවි පීඩාවටපත් වෙන්නේ නැද්ද? පත් වෙනවා. අන්න එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා එතකොට කරන්න තව දෙයක් තියෙනවා. ඒක තමයි දෙවනි එක අර පාපී අකුසල අරමුණේ ආදීනව ගැන හිතන්න ඕනේ. දෙක මොකද්ද? පාපී අකුසල අරමුණේ ආදීනව පැත්ත, භයානක පැත්ත අනතුරු හිතනවා. එයා කල්පනා කරනවා මේ අරමුණ පාපී අරමුණක්. අපි ගමු හිංසා සහිත අරමුණක් එනවා. මූ මරන්න ඕනේ, මූ විනාශ කරන්න ඕනේ, නැති කරන්න ඕනේ මේ වගේ අරමුණු හිතට එනවා. එනකොට මෙයා මොකද කරන්නේ? මෙයා එකපාරට දැන් පළවෙනි එකට අනුව මෛත්‍රී කරන්න පටන් ගන්නවා. නෑ නෑ මං කරන්නේ කරන්නේ කියලා. ඒක අමතක කරලා මෛත්‍රී කරන්න පටන් ගත්තට ආයි මොකද වෙන්නේ? හිත ඇතුලෙන් ආයෙ අරක මතුවෙනවා. නෑ නෑ මේක ඕක හරියන්නේ මේක මරලම තමයි ඉවර කරන්න ඕන කියලා ආයෙමත් අරවා යටින් මතුවෙනවා බුර බුරා නගිනවා. එතකොට මොකද කරන්නේ? ආදීනවේ හිතනවා. අනතුරු හිතනවා. ඊට පස්සේ කල්පනා කරනවා මේ වගේ හිංසා සහිත සිතුවිල්ල මම මේක මේ විදියට හැසිරුණොත් මමත් අනතුරේ වැටෙනවා. අනුන්ටත් පීඩා පිණිස පවතිනවා. දුක පිණිස පවතිනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ මේ අරමුණු තුලින් මේ වගේ හිංසා පීඩා කිරීම තුලින් අකුසල් රැස් වෙනවා මරණින් මත් දුගතිය උපදිනවා කියලා පෙන්නලා දීලා තියෙනවා. ඒක මටත් අන් අයටත් අයහපතක්. මේ විදියට ඒ අකුසල අරමුණේ අනතුරු කල්පනා කරද්දී ඒකේ භයානක පැත්ත හිතද්දී සමහර විට යකුසල අරමුණ බැහැර වෙලා යනවා. නමුත් බුදුරජාණන් වහන්සේ වදාලා සමහර අරමුණු තියෙනවා හිතට පාපී අරමුණු ඇති වෙද්දී ඒවා අමතක කරලා කුසලයක් හිතුවට වැඩකුත් නැහැ. ඒකේ ආදීනවේ හිතුවට ඒත් වැඩකුත් නැහැ. කොච්චර මේක අනතුරක් මටත් අනතුරක් අනුන්ටත් අනතුරක් කියලා හිතුවත් ඒත් නෑ කමක් නෑ ඕන දෙයක් වෙච්ච දෙන් මේක කරලාමයි පස්ස බලන්නේ කියලා ආයෙමත් අර අකුසල අරමුණු මතුවෙනවා. බුදුරජාණන් වහන්සේ වදාලා එතකොට උත්සාහ දරන්න කියනවා. ඒ පාපී අකුසල් සිහි නොකර ඉන්න වීරිය කරන්න කියනවා. නෑ මං ඒ ගැන හිතන්නෙම නෑ. මං ඒක කපලම දානවා කියලා ඒ ගැන හිතන්නෙම නැතුව තමන්ගේ හිතට ඒ අරමුණ තහනම් දෙයක් බවට පත් කරගන්න. තහනම් කලාපයක් බවට පත් කරගන්නවා හිත. දාලා හිතට ඒ අරමුණු ඇතුල් වෙන්න ඉඩ දෙන්නේ නැහැ. ඇතුල් වෙන්න ඉඩ දෙන්නේ නැතුව පවත්වනවා. දැන් ඔන්න කරුණු තුනයි. ඔන්න අරමුණක් පාලනය කරන ක්‍රම. පළවෙනි එක මොකද්ද? පාපී අරමුණක් හිතට ඇති වෙද්දී ඒක සිහි කරන්නේ නැතුව කුසල් සහගත සිතුවිල්ලක් හිතන්න පටන් ගන්නවා. සමහර වෙලාවට ඒක සාර්ථකයි සමහර වෙලාවට අසාර්ථකයි. අසාර්ථක වේගෙන යනවා කියලා තේරෙනකොට දෙවණියට කරන්නේ මොකද්ද? පාපී අරමුණේ භයානක පැත්ත අනතුරු ගැන කල්පනා කරනවා. පාපී අරමුණේ අනතුර භයානක පැත්ත හිතන්න හිතන්න ඒත් හරියන්නේ නැත්නම් ඒත් ඒක මතුවෙනවා නම් ආයි මම මේ පාපී සිතවිල්ල මගේ හිතට ඇති වෙන්න ඉඩ දෙන්නේ නැහැ. මං ඒ ගැන හිතන්නෙම නැහැ කියලා දැඩි අදිෂ්ඨාණයෙන් ඒ අරමුණ සිහි නොකර ඉන්න උත්සාහයක යෙදෙනවා. ඒ අරමුණ හිතට ඇතුල් වීම තහනම් කරලා ඒක සිහි නොකර ඉන්න උත්සාහයක යෙදෙනවා. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා ඒ විදියට කරද්දිත් හරියන්නේ නැහැ සමහර විට. තුන්වෙනි අවස්ථාවෙත් පරාජය වෙන වෙලාවල් තියෙනවා. තුන්වෙනි අවස්ථාවෙත් පරාජය වෙලා ආයෙමත් මතුවෙනවා සැරින් සැරේ අර දේශේ පටිගේ හිංසා කිරීමේ අරමුණු මතක් වෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා හොඳ සිහියෙන් නුවණින් වීරියෙන් යුතුව ඒ පාපී සිතුවිල්ල ඉපදින ආකාරය ගැන කල්පනා කරන්න කියනවා. හිත තුල සකස් වෙන හැටි. ඒ අරමුණ සිතයි සිතුවිලි විඥානයයි සමග ගැටිලා ස්පර්ශයේ සිද්ධ වෙලා අනිත්‍ය බවට පත් වෙන ආකාරය ගැන හොඳ සිහි නුවණින් දකින්න කියනවා. අන්න ඒක තමයි හතරවෙනි එක. ඒ අරමුණේ හට ගැනීම විමසනවා. ඒ අරමුණ සකස් වෙන හැටි මුල ඉඳන් හොඳට සිහි නුවණින් බලාගෙන ඉන්න පුරුදු වෙනවා. අන්න ඒක තමයි හතරවෙනි එක. දැන් අපි ගමු මේ අර වගේම දැන් හිංසා සිතුවිලි එනවා. මූ මරන්න ඕන, කොටන්න ඕන කියලා දැන් මේවා හිතෙන. දැන් අපි මුලින් කල්පනා කරනවා ඒක අමතක කරලා වෙන දෙයක් හිතන්න. ඒත් හරියන්නේ නැහැ. ඊට පස්සේ ඒකේ ආදීනවේ හිතනවා. ඒත් හරියන්නේ එතකොට ඒක හිතන්නෙම නැතුව ඉන්න හදනවා. ඒත් හරියන්නේ නැහැ. එතකොට මොකද කරන්නේ? ඊළඟ පාරයා හොඳ සිහියෙන් නුවණින් වීරියෙන් යුක්තව ඒ අරමුණ සකස් වෙන හැටි මුල ඉඳන් කල්පනා කරනවා. සිතයි ඒක සිතුවිල්ලක්ද නැද්ද? සිතුවිල්ලක්. සිතත් එක්ක ගැටිලා විඥානයේ නිසා තමයි සිතයි සිතුවිලි විඥානය කියන ස්පර්ශය. ඊයේ ස්පර්ශයෙන් සිතත් එක්ක ගැටීම නිසා විඳීමක් ඇති ඒ අරමුණ හඳුන ගන්නවා. ඊට අනුව චේතනා පහළ මේ විදිහට ඒ හිංසා සිතුවිල්ල හිත තුල ගැටෙන හැටි උපදින හැටි ඒකේ මුල කොහොමද මේක සකස් වුනේ? ඇයි මෙවැනි සිතුවිලි මට හිතෙන්නේ? එතකොට ඒ විදිහට ඒකේ මුලට මුලට හිත හිතා යනවා. හිත හිතා හිත හිතා ගිහිල්ලා ඒකේ සකස් වීම හිතන. අන්න එතකොට ඒක බල රහිත වෙලා ඒකේ තියෙන මේ හානිය අවම වෙලා යනවා. බුදුරජාණන් වහන්සේ වදාලා සමහර වෙලාවල් තියෙනවා මහා භයානක සිතුවිලි. Tamanට කොහොමත්ම අමාරුයි. ඒ විදියටත් බෑ. දැන් හතරවෙනි ක්‍රමේනුත් බෑ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ තව එක මේක දෙයයි තියෙන්නේ. ඒක තමයි කිව්වා ඒ අරමුණ කෙරෙහි හොඳට සිහිය යොමු කරලා ඒ පාපී සිතුවිල්ලට හිත යොමු කරලා දිව හපාගෙන උඩු තල්ලට තද කරගෙන දත් මිටි කාගෙන නිග්‍රහ කරන්න කියනවා. නිඳා කරන්න කියනවා. බනින්න කියනවා හිතින් ඒ සිතුවිල්ලට. අන්න එතකොට ඒ සිතුවිල්ල පාලනය වෙලා යනවා කියන. දැන් අපි සාමාන්‍යයෙන් ඕවා ප්‍රායෝගිකව කරන්නේ නැද්ද? කරනවා. සමහර විට ඔය දැන් අපේ හිතට අපි ගමු මොනවා හරි සිතුවිල්ලක් එද්දී අපේ හිතට බයින් නැද්ද? නොදකී මේ මොන මගුලක් මතක් වෙනවද මේ මල වදයක් මේවා කියලා අපිම හිතට බනින්නේ නැද්ද? බනිනවා. ඒක තමයි ස්වභාවය. දැන් බලන්න බුද්ධ දේශනාවේ නැද්ද මේ ක්‍රමේ? බුදුරජාණන් වහන්සේ වදාලා හිතට ඒ වගේ පාපී අකුසල සිතුවිලි එද්දි ඒක පාලනය කරන්න නම් අමාරුයි නා. අන්තිමටම කරන්න තියෙන දේ තමයි දත් මිටි කහාගෙන දිව උඩුතල්ලට තද කරගෙන අර අරමුණට හිත යොමු කරලා නිග්‍රහ කරන්න ඕනේ. බනින්න ඕනේ. මේ අරමුණ මටත් හානිය පිණිස පවතින අනුන්ටත් හිංසා පිණිස වෙන මල වදයක් මේක කියලා ඒ අරමුණටම බැන බැන ඉන්න ඕනේ. එතකොට මොකද වෙන්නේ? ඒ අරමුණේ ප්‍රහාණය වෙලා යනවා. අන්න බලන්න එතකොට මේ අකුසලය හිතට ඇති වෙන පාපී සිතුවිල්ලක් ප්‍රහාණය කරගන්න ක්‍රම. එතකොට ඒ ක්‍රම පහම මේ යොදවලා අකුසලයක් ප්‍රහාණය කරන්න නම් මුලින්ම තියෙන්න ඕනේ මොකද්ද? ඒවා අඳුන ගන්න ඕනේ. ඒකට තමයි චිත්තානුපස්සනාව තියෙන්නේ. එතකොට චිත්තානුපස්සනාවෙන් ඉන්න කෙනා තමයි රාග සහිත සිතත් රාග සහිත හිත කියලා අඳුනගන්නේ. වීතරාගී හිත වීතරාගී හිත කියලා අඳුනගන්න. දේශ සහිත හිත දේශ සහිත හිත කියලා අඳුනගන්න. වීත දෝෂී හිත වීත දෝෂී හිත වීත මෝහි හිත මෝහ සහිත හිත විසිරිච්ච හිත හැකිලිච්ච හිත ධානාගත වෙච්ච හිත ඊළඟට දුබල බවට පත් වෙච්ච හිත සමාධිමත් හිත සමාධිය නැති හිත ඊළඟට කෙලෙසුන්ගෙන් මිදෙච්ච හිත කෙලෙස් සහිත හිත සෞත්තරං වාචිත්තං මේ වගේ මේ හිතේ තියෙන සෑම අරමුණක්ම වෙනස්කමක්ම සිතුවිල්ලක්ම හොඳ සිහියෙන් නුවණින් අඳුන ගන්න ඕන ඉස්සෙල්ලා. ඒක තමයි චිත්තානුපස්සනාව. හිත ගැන හොඳ අවධානයෙන් සිටීම. අන්නේ අවධානයෙන් ඉන්න කෙනාට හිතට ඇතු වෙන අරමුණු බෙදා ගන්න පුළුවන් ක්‍රම දෙකකට. දැන් මම මුලින්ම පෙන්වලා දුන්න බෙදා ගන්න හැටි. ද්වේදා විතක්ක සූත්‍රයේ තියෙනවා බෙදන හැටි. කුසල පක්ෂයට අයිති වෙන අරමුණුත් අකුසල පක්ෂයට අයිති වෙන අරමුණුත් දෙකොටසකට බෙදනවා. බෙදලා මොකද කරන්නේ? අකුසල පක්ෂයට අයිති වෙන අරමුණු ප්‍රහාණය කරන්න වීරය කරනවා. ඒ වීරය කරන ක්‍රම පහක් තමයි මේ කියලා දුන්නේ. විතක් සන්තාන සූත්‍රය. ඒ විදිහට ප්‍රහාණය කරලා කුසල් දියුණු කරනවා. එතකොට කුසල් දියුණු කරන්න නම් අර පාපී හිතට ඇති වෙන අකුසල අරමුණු ප්‍රහාණය කරන්න ඕන. අන්න ඒකට ක්‍රම පහක් තියෙනවා. දැන් මේ පහ මතකද? හොඳට මතක තියාගන්න. පළවෙනි එක තමයි පාපී සිතුවිල්ලක් ඇති වෙද්දී ඒ පාපී සිතුවිල්ලෙන් අවධානයේ වෙන පැත්තකට හරවලා කුසල සිතුවිල්ලක් හිතන්න හිත යොමු කරනවා. ඒ පළවෙනි එක. දෙවෙනි එක තමයි ඒ විදියට හිත යොමු කරද්දිත් අර පාපී සිතුවිල්ලම මතුවෙනවා නම් පාපී සිතුවිල්ලේ ආදීනවේ ඒකේ අනතුර සිහි කරනවා. ඒ විදියට පාපී සිතුවිල්ල ආදීනව සිහි කරද්දිත් තවදුරටත් පාපී සිතුවිල්ල හිතට එනවනම් පාපී සිතුවිල්ල සිහි නොකර ඉන්න අදිෂ්ඨානයක් ඇති කරගෙන හිතට මං ආයි මේක සිහි කරන්නේ නැහැ කියලා දැඩි අදිෂ්ඨානයෙන් හිතට ඇතුල් වෙන්න දෙන්නේ නැතුව බලපවත්වනවා. ඒ විදියට ඉන්නේ නැද්දිත් ඒකත් මැඩගෙන හිතට ඇතුල් වෙනවා නම් හිතට ඇතුල් වෙලා තමන් පීඩාවට පත් කරනවා නම් ඒ පාපී සිතුවිල්ලේ සකස් වීම හිතනවා. ඒකේ මුලට හිත හිත හිත හිත යනවා. කොහොමද මේක සකස් වුනේ? මේ සිතුවිල්ල හිතට ආවේ කොහොමද? සිතයි සිතුවිලි විඥානයයි නිසා අපි හිතමු යමෙක් ගැන මේ වගේ කවුරු හරි ගැන ගැටුමක් ඇති වුණා. දැන් අපි හිතමු දැන් මේ මරන්න දැන් ඔන්න මරන්න. දැන් මේ අරන්න ප්ලෑන් කරලා. දැන් මේක නවත්ත ගන්න දැන් එයා හිතනවා මුලට හිත හිත යනවා. සිතුවිල්ල ගැනත් හිතනවා. ඊට පස්සේ ඒක සකස් වෙච්ච හැටි කල්පනා කරගෙන කල්පනා කරගෙන යනකොට අන්තිමට ප්‍රශ්නේ ඇති දෙයක් නැහැ. එහෙම වෙලා නැද්ද? එහෙමයි සමහර විට ඔය මිනි මරාගෙන තියෙන එක්ක වචනයක් හොමාරු වෙලා. එක්ක අනුන්ගේ බාල්දියක් තව කෙනෙක් අරගෙන ගිහිල්ලා. නානකොට Tamanගේ රෙදි ටිකට තව කෙනෙක් දාලා. ඕව තමයි දුරදිග ගිහිද. එක්ක වැට ඉන්නක් මෙහාට වෙලා. ඕවට තමයි මිනි මරාගෙන තියෙන. එතකොට ඒ වගේ අර මුලට හිත හිතා හිත හිතා යනවා. ඊළඟට ඒ සිතුවිල්ල හිත තුළ සකස් වෙන හැටි හිතනවා. මේ විදියට සිතුවිල්ලේ සකස් වීම හිතද්දිත් ඒ පාපී අකුසල සිතුවිල්ල ප්‍රහාණය වෙලා යන. එහෙමත් අමාරුයි නම් කරන්න තියෙන්නේ පාපී අකුසල සිතුවිල්ලට හිත යොමු කරලා දත් මිටි කාගෙන දියෝඩු තල්ලට තද කරගෙන නිග්‍රහ කරන්න. බනින්නට ඕන. නින්දා කරන්නට ඕන මාවත් විනාශ කරලා අනුන්වත් විනාශ කරන මේ පාපී සිතුවිල්ල මේ කියලා ඒකට බැනගෙන බැනගෙන යන්න ඕනේ දියුඩු තලට තද කරලා. අන්න එතකොට ඒ පාපී සිතුවිල්ල යටපත් වෙලා යනවා. අන්න එතකොට පුළුවන්කම තියෙනවා කුසලයට හිත යොමු කරලා කුසලයේ දියුණු. දැන් මම ඔබට පෙන්නලා දුන්නා මේ හිතේ ස්වභාවය තමයි යමක් මනාකොට නිතර නිතර ප්‍රගුණ කරනවාද හිත ඊට අනුව සකස් වෙනවා. හිත තුල නිරන්තරයෙන් රාගය නම් හිතන්නේ රාගයට හිත නැඹුරු වෙනවා. ද්වේෂය නම් හිතන්නේ ද්වේෂයට අනුව හැඩ ගැහෙනවා. නිතරම පලිගන්න සිතුවිලි නම් හිතට ඇති වෙන්නේ ඊට අනුව හිත සකස් වෙනවා. ඊළඟට මෛත්‍රිය, කරුණාව, මුදිතාව, උපේක්ෂාව මේ වගේ ගුණධර්ම ගැන සිහි කර කර ඉන්නවනම් ඊට අනුව හිතක් හැඩ ගැහෙනවා. නිතර අනිත්‍ය ගැන, අසුභය ගැන හිතනවනම් ඊට අනුව අවබෝධයට හිත නැඹුරු වෙනවා. අපි යම් යම් මට්ටමට හිතේ අරමුණු යොමු කරනවද ඊට අනුව හිත සකස් වෙනවා. ඉතින් ඒ නිසා ජීවිතය අවබෝධ කර ගැනීම පිණිස අපට කරන්න තියෙන එකම එක දෙයයි. මොකද්ද කරන්න තියෙන්නේ? කරන්න තියෙන්නේ හිතට අරමුණු වෙන එක නවත්තන්න බෑ අපිට. ඒක නවත්තන්න පුළුවන් ක්‍රමයක් නෑ. අනිවාර්යෙන් ඇහැ ඔස්සේ, කන ඔස්සේ, නාසයේ දිව කය ඔස්සේ මේ අරමුණු එනවා. ඊට අමතරව හිතෙන් අපි මේවා ගැන හිතනවා. දැන් බලන්න අපි කොයිතරම් සමහර විට සාමාන්‍ය ජීවිතේ ළඟා කරගන්න බැරි දේවල් අපි හිතින් මවනවා. ඒක තමයි හිතේ ස්වභාවය. ඔබ හොඳට බලන්න හිතෙන් හිතෙන් රජ වෙච්ච අය ඇති. හිතෙන් වාහන ගන්නවා. හිතින් ගෙවල් දොරවල් හදනවා. හිතින් සමහරු විවාහ වෙනවා. ඊළඟට දරුවෝ හදන. ඊළඟට ළමයි මේ ඉස්කෝල වලට දානවා. ලොකු ඉස්කෝල වලට දානවා. ළමයි විභාග පාස් වෙනවා. පිට රට සංචාරය යනවා. අන්තිමට කල්පනා කරලා බලද්දි තව කතාවද බැඳලත් නැහැ මොකවත් නැහැ. එහෙම නැද්ද? එහෙමයි සමහරු වුණ gedara foundation වලට උදැල්ල ගහනකොටම ඊට පස්සේ ඉඳගෙන කල්පනා කරනවා දැන් ගේ හදලා ඔක්කොමත් කරලා විවෘත කරලා දැන් කියන්නේ කාටද? ආ අසවලාට කියනවා අරූට කියන්නේ නැහැ. ඕකට කියන්නේ ඌට ගේට ගෙවිදීම කියන්නේ නැහැ. දැන් ගේ හදලත් නැහැ. ඔහොම නැද්ද? අන්න බලන්න එතකොට හිතෙන් කොච්චර අපි ලෝකයක් මවනවද? ඒක තමයි ස්වභාවය. එතකොට අපේ හිතට අරමුණු වෙන එක නවත්තන්න බෑ. ඒවා කුසල්ද අකුසල්ද කියලා නෑ. අපේ හිත තියෙන්නේ අකුසලයේ තියෙන්නේ අකුසල මූලයන්ගෙන් ආශ්‍රවයන්ගෙන් අනුසයන්ගෙන් සකස් වෙච්ච අකුසල හිතක් අපට තියෙනවා. ඒ හිතට අකුසල අරමුණු තමයි වැඩි වශයෙන් එන්නේ. ඊට අමතරව කුසල සහගත අරමුණුත් ඉඳලා හිටලා එනවා. එතකොට අපි දක්ෂ වෙන්න ඕනේ මේ හිතට ඇති වෙන සෑම අරමුණක් කිරීම ආතාපි සම්පජානෝ සතිමා කියන හොඳ සිහියෙන් වීරියෙන් ඉඳලා අරමුණු අඳුනාගෙන අකුසල් බැහැර කරලා කුසල් දියුණු කරගන්න දක්ෂ වෙන්න ඕනේ. අන්න එතකොට කුසලයට අනුව අපේ හිත සකස් කරගෙන කුසලයට බරව විඥානය සකස් කරගන්න පුළුවන්. එතකොට මේ විදියට චිත්තානුපස්සනාවේ යෙදිලා තමන්ගේ හිතේ යථා ස්වභාවය හොඳට අවබෝධයෙන් තේරුම් ගන්න ආර්ය ශ්‍රාවකයා ඊළඟට දැනගන්නවා මගේ හිතේ අරමුණු සකස් වෙන්නේ යම් ආකාරයෙන්ද මේ ලෝකේ අනිත් අයගේ ජීවිතවලත් හිතුත් ඒ වගේමයි. අජ්ජත්තං වා චිත්තං අජ්ජත්තං චිත්තන්ති පජානාති. බහිද්ධා වා චිත්තං බහිද්ධා චිත්තන්ති පජානාති. එතකොට තමන්ගේ හිත වගේමයි අනිත් අයගේ සිතුවිලිත්. එතකොට තමන්ගේ හිත ගැන තේරුම් ගත්ත කෙනා මේ ලෝකේ අනිත් අයත් ඒ වගේම අය කියලා තේරුම් ගන්න. ඊළඟට අජ්ජත් බහිද්ධාවා චිත්තේ චිත්තානුපස්සී විහෙරති. තමන්ගේ අයත් තමනුත් අන් අය සියලු දෙනාගේම හිතේ ස්වභාවය ওই වගේ කියලා තේරුම් ගන්නවා. ඊළඟට තමන්ගේ හිත තුළ ඒව සකස් වෙන හැටි, ඒව නැති වෙලා යන හැටි. ඒ චිත්තානුපස්සනාව තුළ හොඳට අරමුණු වල අනිත්‍ය ස්වභාවය ඊළඟට සිහි කරන්න පුරුදු වෙනවා. ඒක තමයි සමුදය ධම්මානුපස්සීවා චිත්තස්මින් විහෙරති. වය ධම්මානුපස්සීවා චිත්තස්මින් විහෙරති. සමුදය වය ධම්මානුපස්සීවා චිත්තස්මින් විහෙරති. කියන්නේ මේ හිතට ඇතිවන අරමුණු තුළ හට ගැනීමත් ඒව අරමුණු වල නිරෝධයත් හට ගැනීමත් නිරෝධයත් කියන මේ අනිත්‍ය දකින්න පටන් ගන්න. ඉතින් ඒ කරා යන්න නම් ඉස්සරලාම අපි තුර තියෙන්න ඕන මූලිකම ටික ඒ තමයි හොඳ අවධානයෙන් සිහියෙන් සිත ගැන සිහියෙන් යුක්තව අරමුණු අඳුනා ගැනීමේ දක්ෂතා. ඊට පස්සේ අපට පුළුවන් කුසල් අකුසල් බෙදලා අකුසල් ප්‍රහාණය කළ කුසල් දියුණු කරගන්න. ඉතින් මේ පින්වත් සෑම දිනෙකටම සතර සතිපට්ඨානය තුළ මේ චිත්තානුපස්සනාව දියුණු කරගෙන මේ හිතේ යථාස භාවය අවබෝධ කරගෙන අකුසල් ප්‍රහාණය කරලා කුසල සහගත සිතුවිලි දියුණු කරගෙන උතුම් වූ ආරි සත්‍ය අවබෝධ කරගන්න වාසනාව උදා වේවා සාදු සාදු සාදු